සම්මා සම්බුද්දස්ස අද දවසේදී හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු වෙලා සෝත්‍රා බුදු පියාණන් වහන්සේ අපිට දුකින් මිදීමට පෙන්වා වදාළ ඒ උතුම් සද්ධර්ම මාර්ගයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට උත්සාහවත් වෙන අවස්ථාව. අපි සාකච්ඡා කරගෙන කරගෙන ආවා අහුගිය වාර කිහිපයක් තුළ සබ්බාසව සූත්‍රය සබ්බාසව සූත්‍රයේ තුල අපි මතක් කළා මොහිත ලෙසම ආශ්‍රම ධර්මතා ප්‍රහාණය කිරීමට ඇති ක්‍රම වේදේ නැත්නම් දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය ප්‍රතිපදාව විස්තර කරන තැනක් හැටියට එතනදී ආශ්‍රව ධර්මතා හැම ආශ්‍රවයක්ම එකම විදිහට අපිට පිරිසිදු දකින්න පුළුවන් කමක් නැතින දුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ආශ්‍රව ධර්මතා විවිධ පරයයන් ඔස්සේ විවිධ ක්‍රමවලටයි දුරු කරගත යුත්තේ කියන එකත් අපි කතා කළා. ඊට පස්සේ ඔහුගේ වතාවේදී අපි මූලිකව කතා කළා යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය පිළිබඳව අයෝනිසෝ මනසිකාරය නිසා ඇතිවෙන දික්ටි සහගත බව දික්ටි සහගත බව නැතිනම් දර්ශනය වරදින බව අයෝනිසෝ මනසිකාරයේ තියෙන ලක්ෂණයයි ඒ දිට්ඨි සහගත බව අපිට සරලවම නිර්වචනය කරන්න පුළුවන්. සත්‍ය පුද්ගල සංකල්පය ආත්ම සංකල්පය පිටුල දැසගන්න එක. ඇත කියන්නට හෝ නැත කියන්නට ආත්ම සංකල්පයක් පුද්ගල සංකල්පයක් අපි තුල දැසගෙන තියෙන එකට අපි මතක් කළා දිට්ඨිය කියලා. ලෝකේ අනසා කෙලෙස් ධර්මතා ආශ්‍රව ධර්මතා උපදිනවා නම් උපදින්නේ ඒ ඇත කියන බව සංක නැතිනම් අපි අපේ ජීවිතය තුළින් ගත්තොත් ඉන්න තමන්ට දුක නැති කරගන්න ප්‍රතිපදාවක් යටි කියන්නේ තමන් තමන්ට දුක නැතුව ඉන්න පුළුවන් දුක නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක්. ඒ ක්‍රමයට අපිට රූපය ඕනේ, සද්දය ඕනේ, ගන්ධය ඕනේ, රසය ඕනේ, ස්පර්ශය ඕනේ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකෙන් අපි පෝෂණය කරගන්නවා තමන්ව. නැතිනම් මේ මැස්ස ටික තමයි මේ වදේ බඳින්නේ. මේ මැස්ස නැත්තම් වදේ තියෙයිද මේ වගේ කියන්නේ. අපි මේ ධර්මතා ටික මත පිළිතලා මේ ධර්මතා ටික අනුව පුද්ගල භාවයේ ඇති කරගෙන පුද්ගල භාවයේ වැඩි කරගෙන තියෙනවා. නැතිනම් පුද්ගල භාවයේ පැවැත්මක් දියුණු කරගෙන තියෙනවා. අපි භාවනාව තුළ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව වඩනවා කියන එක තුල පවා ඇතැම් අවස්ථාවලදී අපේ පුද්ගල භාවයේ ඉස්මතු වෙන විදිහට පුද්ගල භාවය වැඩි වෙන විදිහට අපි තවදුරටත් මානසිකාරය කරනවා මානසිකාර ලක්ෂණයක් තියෙනවා විදර්ශනාව වඩනකොට විදර්ශනාව පිළිබඳව හිතලා බලනකොට ගොඩක් වෙලාවට සත්පුද්ගල බව පිළිබඳව මෙනෙහි කරන කෙනා සත්පුද්ගල බව තුරම බැස ගන්න බවක් තියෙනවා. ඒ මොන හේතුවක් නිසාද කියලා බැලුවොත් හැම වෙලාවකදීම බලන්න ඉතුරු ඉතුරු කරලා බලන්නට හසු වෙන දේ ගැන විතරක් මෙනෙහි කරලා බලනවා. බලන්න ඉන්නවා. ඇහැට පඹයෙක් පේනකොට පඹයගේ උපමාවට කවුරුත් දන්නවනේ. පඹයෙක් පේන තැනක අපි මෙනෙහි කරනවා ඉදුරු ටිකක්, රෙදි කෑලි ටිකක්, මුට්ටියක් තියෙන්නේ මිනිස්සෙක් නෙමෙයි ඉන්නේ කියලා. මනුස්ස සංඥාව දුරු කරගන්නට පඹය කියන සංඥාවේ ලක්ෂණ ටික අපි හිතට දෙනවා. එතන ඉන්නේ පඹයෙක් කියලා හිතුවට මෙනෙහි කරාට මෙතන නම් මිනිස්සේ ඉන්නවා. කොතනද බලන තැන. මිනිස්සෙක් ඉන්නවා මෙතන එතන නම් පඹෙලි තමයි. රූපේ ගන්න නම් පුද්ගල භාවයේ නැහැ. මේ පැත්තේ නම් හිතන්න කෙනා හිතන පුද්ගලයා ඉන්නවා. ලෝකෝත්තර දර්ශනයේ තුල හැම වෙලාවකදීම වැඩෙන්නේ ප්‍රඥාව නුවණ. ඒ නුවණ පුද්ගල භාවයේ ඉක්මවා ගියපු පුද්ගල භාවයේ දුරු කරන නුවණ. එතනදී බලන්නා හෝ බලන්නාට හසු වෙන දේ කියලා දෙයක් හම්බෙන්න පුළුවන් කම නැහැ. එනෙන දේ ගැන අවබෝධයෙන් ඉස්සෙක බලන්නා හෝ බලන්නාට හසු වෙන දේ තියෙන්නේ බෑ. ඒක නිසා අපි කතා කළා කලින් කෝපය දකිනකොට කෝපය කියන එක එළිය තියෙන දේ කියලා අපි ගත්තට එකම කාසිය දෙපැත්ත වගේ අපේ මනසේ පුද්ගල භාවයේම පැතිකඩ තමයි කෝපය කියලා පෙනී සිටින බව. තමන්ගෙන් තොර කෝපෙත් කෝපෙන් තොර තමන්වත් දකින්න එපා කියලා මතක් කළා. එතකොට දැන් මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කාරණේ විස්තර කරන්න යනකොට. දැන් ඔබ පහුගිය කාලේ පුරාම අපි කතා කරන මාතෘකාව. එතකොට අපි පහුගිය සෙනසුරාදා කතා කළා ඔය කාරණා ටිකම අතුලත් කරගෙන යමකප්පචරණය ආශ්‍රයෙන් ටිකක් ගැඹුරට මේ ගැන කතා කළා සාකච්ඡා කළා. ඊට පස්සේ ඊට කලින් අපි පොයේ දවසේදී කතා කළා ටිකක් පස්සේ කතා කළා. දැන් මේ කතා කරනකොට විවිධ ස්ථානවල එකම කාරණේ කතා කරනකොට ඒකාකාරී බවක් ඇති වෙන්න පුළුවන් ත්‍රිසකට. දැන් ඒකට මේ පොදුවේ කතා කරන වෙලාව. ඒකට මේක කලින් අහලා තියෙන පිරිසට ඒ ගැන සුතම් පරියෝධ පේති අහගත්ත දේ වඩා ස්ථිර කරගන්න, පිරිසිදු කරගන්න, සැකහැර දැනගන්න අවස්ථාව. අහපු නැති අයට අසුතං සුනාති. අහපු නැති දේ ආගන්න. එතකොට අපි ගිය සතියේ කතා කළා දැන් මේ දික්ටි ටික ඇති වුණේ මොන හේතුවක් නිසාද? අයෝනිසෝ මානසිකාරය නිසා. එතකොට දිට්ඨි සංයෝජන සංයුක්තෝ භික්ඛවේ අසුතවා පුතුජ්ජනෝන පරිමුච්චති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්චති දුක්ඛස් දුක්ඛස්මාති වදාන මේ දිට්ඨි සංයෝජන සංයුක්ත සත්වයා ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව කියන දුකෙන් කිසිම කලක නිවීමක් වෙන්නේ එතකොට මේ නිවීම වෙන්නේ නැති නිසා අපිට දික්ටි සංයෝජනය දුරු කරගන්න වෙනවා. දික්ටි නැමැති බැඳුම දුරු කරගන්න වෙනවා. එතකොට මේ සූත්‍රයෙන් ඉස්සෙල්ලාම අදහස් කරන්නේ අපේක්ෂා කරන්නේ අන්නේ දික්ටි සංයෝජනය දුරු කරගන්න තැන පිළිබඳව. එතනදි පැහැදිලි කළා කොහොමද සෘතවත් භාවය ඇති කරගන්නේ අසෘතවත් භාවය දුරු කරන්න කියන තැනදී චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන දන්න බව මෙනෙහි කරන බව ශ්‍රතවත් බව ඇති කරනවා කියන එක. චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්න ගිහිල්ලා අපි දුක්ඛාර්ය සත්‍ය ගැන තමයි කතා කරමින් සිටියේ. දුක්ඛාර සත්‍ය ගැන කතා කරලා අපි කිව්වා දුක්ඛ සත්‍ය සහ දුක සහ දුක්ඛ සත්‍ය දෙකට බෙදලා පෙන්නනවා දුක තියෙනවා දුක්ඛ සත්‍ය තියෙනවා ඒක කාටවත් පැහැදිලි වෙන්නේ දුක දුක එකක් දුක්ඛ සත්‍ය තව එකක්. එතකොට දුක කිව්වා දුක්ඛ සත්‍ය ඇතිකන පිහිටා හිටින දෙයට කිව්වා දුක්ඛ සත්‍ය. දුක කියන තැන හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය යෙදිලා තියෙනවා දුක්ඛ සත්‍ය මත පිහිටලයි දුක තියෙන්නේ. දුක කියන්නේ අපිට දැනෙන කායික චෛතසික වේදනාව දුක හිතට හෝ කයට දැනෙන වේදනාව. දුක සත්‍ය කිව්වා හැම වෙලාවකදීම ඇති බවට හම් වෙන දේ මතම ඇති වෙන දුක කියන තැන. එතකොට යම් කායික දුකක් තියෙනවා නම් චෛතසික දුකක් තියෙනවා නම් කායික දුකයි චෛතසික දුකයි අතහැරලා ලෝකේ තවත් දුකක් තියෙනවා නම් ඒ දුක දුක්ඛ සත්‍යයයි කියලා අපි කතා කළා ඒ ගැන අහපු නැති කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ අසුගිය දේශනාව මේක අපි යමක් අප්‍රකරණය ගැන කතා කරපු දේශනය අහන්නට වඩා සාර්ථක වෙයි. එතකොට දැන් මෙන්න මේ ධර්මතාවය නිසා අපිට දැන් වෙනවා දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න. දුක අපි කවුරුත් දන්න දකින්න දේ. ඒක නිසා දුක්ඛ සත්‍ය පිළිසිඳ දකින්න වෙනවා. ඊට අදාළ කරුණ ටික කෙටියෙන් මතක් කරලා ඉන්නම් මේ අපිට අද කතා කරන්න අදාළ මාතෘකාවට මනස ගන්න අවශ්‍ය නිසා. දුකයි දුක්ඛ සත්‍යයයි පැහැදිලි අපිට ඒ විදිහටම අපිට දැන් බෙදන්නට වෙනවා දුකේ හට ගැනීම නැතිනම් සමුදය දෙක දෙපැත්තකට බෙදලා දක්වන්න වෙනවා කොහොමද සමුදය දෙපැත්තකට බෙදලා දක්වන්නේ? තියෙන කෝපෙට තණ්හා කිරීමක් ලෝකේ තියෙනවා. කෝපෙ තියෙනවා. තියෙන කෝපෙට ආශ වෙනවා. ආශාව නිසා කෝපෙ කැඩෙනකොට දුක එනවා. දැන් අන්න දුක්ඛ සමුදය වුණා කෝපෙ කැඩීම දුක වුණා මොන දේ නිසාද කෝපෙට ඇලුන නිසා ඇලුණු නොඇලුණු තැන උපේක්ෂා සහගත තැන කැඩුනා කියලා දුකින්නේ නැහැ. අපි කිව්වා මේ වෙලාවේ ජපානයේ භූමිකම්පාවක් ඇතිලා 100ක් 200ක් මරණතුවට අපිට දුක එන්නේ නැහැ. ලංකාවේ ගෙවල් පැත්තේ භූමිකම්පාවක් ඇතිලා කිව්වොත් අපිට දුක එනවා. විමසලා බලනකොට දන්න කවුරු හරි මොනවා හරි වෙලා කිව්වොත් අන්න දුක ගලාගෙන එනවා. ඇයි දුක ආවේ? බැඳීම, ඇලීම, තණ්හාව නිසා. දැන් ඔන්න එක දුක්ඛ සමුදයක්. දුක හටගත්ත දෙයක්. මේක සමුදය හැබැයි සමුදය ආර්ය සත්‍ය නෙමෙයි මේක සමුදය දුක ඇති කරපු දෙයක් හැබැයි සමුදය ආර්ය සත්‍ය නෙමෙයි සමුදය ආර්ය සත්‍යයේ ලක්ෂණය තමයි දුක්ඛ ආර්ය සත්‍ය ඇති කරන බව සමුදය ආර්ය සත්‍ය ලක්ෂණේ දුක්ඛ ආර්ය සත්‍ය ඇති කරන බව දැන් අපිට ප්‍රකටයි ඥාති දේශනේ ප්‍රකටයි භූමිකම්පාවේ ලංකාවේ ගොඩක් පිරිසක් නැట్లా කියන එක ප්‍රකටයි. ඒ දුක විඳින්නේ කවුද? කොහෙන්ද? හිතෙන් මානසිකව විඳින දෙයක්. එතකොට ඒක දුක. දුක් සත්‍ය එහෙම නෙමෙයි. අපි කතා කරනකොට කිව්වා යමක ප්‍රකරණයකදීම කියනවා කායික දුකයි චෛතසික දුකයි දුක මේසක දුක්ඛ සත්‍ය නෙමෙයි කියලා. එතකොට දැන් මේ මානසික දුක දුක දුක්ඛ සත්‍ය නෙමෙයික දුක. දුක්ඛ සත්‍ය කිව්වා ඥාතීන් ඇති බවට හම් වෙන දේ මතම ඥාතීන් එළියේ ඉන්නවා කියලා එළියේ හිතන ගතියම දුක්ඛ සත්‍යයයි. එතකොට ඥාතීන් එළියේ ඉන්නවා කියන දේ මත අපිට ඇති වෙන අනෙක් ධර්මතාවය මේ නිමස්ස බඳින නිවතේ මෙහි පුද්ගල භාවය ඇති කරනවා. හිතේම ඇති කරගත් ඥාති බව නැතිනම් ඥාතීන් ඉන්නවා කියලා හිතම විඳින බව නොදන්නාකම නිසා එළියේ ඉන්න ඥාතිය හිතෙන්ම සිහිපත් කරනකොට එළියට ඇනිල්ල දික් කරනකොට ඥාතීන් ඉන්න බව බවමයි තමන් තමන්ගෙන් තොර ඥාතියෙක් නැහැ කියන දේ සිහිපත් නොවනකොට තමන් මෙහි ඉන්න ඉන්නවා කියන බව ඇති කරනවා. දැන් ඉන්න තමන්ට එළියේ ඥාතීන් ඉන්නවා. දැන් තමන්ට තණ්හාවයි තමන්ට ආසයි තමන් කැමති ඥාතිය නැති වෙනකොට තමන්ට දුක එනවා. දැන් අන්න සමුදය සත්‍ය පෙන්වනවා මෙහි තමන් නැති කරගන්න බවින් සමුදය සත්‍ය නැතිනම් එළිය ඥාතීන් ඉන්නවා කියලා මේ දකින්න කම තුල තමන්ම නොදකින්න කම මත ඇති කරගන්න තණ්හාව නැතිනම් අපි කිව්ව එක වචනයක් නිකාන්ති තණ්හා. නිකාන්ති ක්ෂණයේදීන තණ්හාව. අනේ නිකාන්තීක්ෂණයේ යෙදෙන තණ්හාවට කියුවා සමුදය කැමැති වුණා අකමැති වුණා හැම අරමුණකම Taman ඉන්නවා හැම අරමුණකම Taman නොදන්නා දේ තම නිසයි කැමැති අකමැති දේ බාහිරින් හම්බෙන්නේ අපි උදාහරණයක් කිව්වේ කන්දක් උඩ වගේ ඉඳලා බිමට වැටෙන්න යනකොට අසුචි තවරුණු ලණුවක් තිබුණත් එල්ලෙන්නේ නැද්ද එකපාර අත යනවා. කන්දක් උඩින් ඕනේ බිමේ ඉඳලා වැටෙන්න ගියත් එකපාර අත යනවම තමයි. ඒ අසුචිතවරුම ලනු ඕන නිසාද? නෑ. ලනුවට තණ්හාව නෑ. ඒ වුණාම කොහෙටද තණ්හාව? සමාජ තණ්හායි, පුද්ගලයාට තණ්හායි. ඒක නිසා හටගන්නවා. දැන් පුද්ගලයාට තණ්හා කරන බව තමයි හැම වෙලාවකදීම මේ කතා කරන්නේ. තමන් තමන්ට කැමති බව Tamanට කැමැති බව නිසා ඥාතියින්ට කැමැති වෙන්නේ. ඒ වගේම අපි අකමැතිම ගැටෙන අරමුණක් දිහා බලන්න අපි එක හොඳටම තරහ පුද්ගලයෙක් මතක් කරගන්නකො. දැන් අපි අකමැතිම පුද්ගලයෙක් සිහිපත් වෙනකොට මේ අකමැතිම පුද්ගලයා අපිට එළියෙන් හම්බෙලා තියෙනවා අපේ හිතේ නැති කරගත්ත අකමැති පුද්ගලයා නොදන්නාකම නිසා. හිතෙන් තොර අකමැති පුද්ගලයෙක් දකින්න එපා අකමැති පුද්ගලයාගෙන් තොර හිත දකින්න එපා නැත්තම් තමන්ව දකින්න එපා තමන්මයි මේ වෙලාවේදී අකමැති පුද්ගලයා ඔක අද දවල් මට මෙහෙම කාරණයක් සිහිපත් වුණා හැම වෙලාවකදීම ඒකයි හැම ක්‍රියාවකදීම තමන්ට විපාක දෙන්නේ කර්ම විශේෂයේදී හැම දෙයක්ම තමන්ට විපාක පිණිස එන්නේ ඇයි තමන්ගේ හිතේම හදාගත්ත තමන්ටම හැමදේම කරගන්නේ? අකමැති පුද්ගලයා හදාගන්නේ කොහෙන්ද? තමන්ගේම මනසෙන් හදාගත්ත, මනසෙම හිතාගත්ත අකමැති බව උපද්දගෙන හිතේ ඇති කරගත්ත රූප සංඥාවත් එක්ක ගැටෙන නිරුද්ධ වෙච්ච තැනක පුද්ගල භාවයක් නැති තැනක තමන්ම ගැටෙනවා තමන්ගේම මනසත් එක්ක. දැන් තමන්ගේම මනසත් එක්ක ගැටෙනකොට මේ අකමැති පුද්ගලයා කවුද? තමන්මයි. ඒකෝට දැන් විපාකේ Tamanට එන එක පුදුම වෙන දෙයක් එහෙම නෑ. ඉතින් Taman එක්කම ගන්න දිනු කරන ලෝකේ Tamanට එන්නේ නැතු අනුසාවොත් තමයි පුදුම වෙන්නේ. Tamanටම තමයි එන්නේ. එතකොට දැන් මෙන්න මේ ලක්ෂණය තුල සමුදේ සත්‍ය දෙකට බෙදෙනවා. සමුදය සහ සමුදේ සත්‍ය. සමුදය සහ සමුදේ සත්‍ය. සමුදය කියන එක ලෝකෙට ප්‍රකට දේ තණ්හාව සමුදය සත්‍ය ලෝකෙට හසු වෙන්නේ එතකොට අපි අන්න ඔය සමුදය සත්‍ය තමයි දැන් මාර්ග සත්‍ය අපි නිරෝධ සත්‍ය යනුව බෙදුව නොහට ගන්න බව නිරෝධත් ගොඩක් තියෙනවා නිරෝධ සත්‍යකුත් තියෙනවා නිරෝධ සත්‍ය කිව්ව මේ තණ්හාවගේ නැතිනම් සමුදය සත්‍යයේ නිරෝධයේ නිරෝධ සත්‍යය. මාර්ගයේ දෙකට බෙදුව ලෞකික ලෝකෝත්තර වශයෙන් වේදේ හම්බෙන්නේ නිසයි කියලා කතා කළා. මාර්ගයේ දෙකට බෙදුවා අපි ලෞකිකව සංහාව නැති කරන්න හදන කෝපේ තියෙනවා තියෙන කෝපේ අනිත්‍ය බලලා හැදිලා බිඳ යනවා මේකට නම් ආස වෙන්න හොඳ නැහැ. ඒකට ආස නොවී ඉන්න උත්සාහවත් වෙනවා. ඒක මේ පැත්තෙන් තණ්හාව නැති කරන එක. අපිට පුළුවන් භාවනා කරලා කමඨහන් 40න් එකක් වදලා මේ අරමුණට තණ්හාව දැස ගන්නකොට දැස ගන්න තණ්හාව නතර කරන්න. කෙනෙකුට ආශ්‍රිත වෙනකොට අපු මෙතන කෙස්ලොම් නියත සම්මස්නහර වගේ ධර්මතා ටිකක් තියෙන නැතිනම් මෙච්චර අසුභයක් තියෙන කියලා අසුභය ගැන හිතලා නතර කරගන්න. මේ නතර කරන්නේ මොකද්ද? සමුදය මිසක සමුදය සත්‍ය නෙමෙයි. මේ තණ්හාව දුරු කරන්න. සමුදය සත්‍ය දුරු කරන්න නම් අපිට සිද්ධ වෙනවා දුක්ඛ සත්‍ය ගැන දකින්න. අන්න ඔතනදී තමයි අපිට මේ දර්ශනය කියන තැන අවශ්‍ය වෙන්නේ දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න යන තැනදී එතකොට ඒකෙදි පරිපූර්ණ සියල්ලම අර්ථ සම්පූර්ණ සතහනක් නොවෙන්න පුළුවන්. නමුත් මේ කාරණේ පැහැදිලි කරන්නේ කොහොමද කියලා හිතනකොට මම සාමාන්‍යයෙන් බණ කියනකොට නොකරන දෙයක් මේ බෝඩ් එක ගැඳලා මේ වගේ දේවල් පෙන්නන්න හදන එක නමුත් මේක නොතේරෙන කම නිසා මම හිතුව ටිකක් හිතේ ඇඳුණු පොඩි සටහනක් නේද නිකන් හරි ගහලා පෙන්නුවොත් එහෙම හිතෙන්ම හිතනකොට වැඩි ටිකක් පහසුවක් තියෙන්නේ තේරුම් ගන්න කියලා. වේදනා සංඥා දෙකට හිතලා හිතන දේ දැනගෙන දැනගත්ත දේට හිතලා හිතන කම දැනගන්නවා කියුවහම අරපත්තදී තේරෙන්නේ. ඉතින් ওই ටිකට පොඩි පොඩි රූප සංඥා ටිකක් තිබ්බහම ඔකට ගැට ගහලා ගන්න පුළුවන්. ඔය තියෙන දේට ගැට ගහලා නැති ගන්න හැම වෙලාවෙම ඒක නිසා තණ්හන් නිසාය තණ්හා පහක් ලබන තියෙන දේට සාපේක්ෂව අපි මේකත් කතා කරනවා. එතකොට ටිකක් පහසුවක් වෙයි කියලා හිතුණා මේ කාරණාව තුළ මේක ඇතුළේ තියෙනවා ඇහැ රූප කියලා කාරණා දෙකක් මෙතනදී. එතකොට මේකෙදි ඇස සහ රූපය කියලා කියනකොට ඇගේ දර්ශනය කවුරුත් අහලා තියෙන්න ඕනේ අපි මොකද රූප කන්නේ බලන්නේ නේද ඔක්කොම. ඇහැ කියන දේ ගැන කවුරුත් දන්නවා අපේ නිකන්කේ තියෙන එක මතක් කළොත් මේ කියන ඇහැ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ප්‍රසාද රූපය කියන එක ගැන. මේක මාංශ චක්කුසේ මේක රූප ආයතනයක් මිසක ඇහැ නෙමෙයි. ඇහැ ගැන අපිට නිමිති තියෙන විදිහ නැහැ. අපිට අද නිමිත්තක් තියෙනවා නම් මේ තියෙන ඇහැ නෙමෙයි නම් මේ මොකද්ද කියලා අහන්න ඇහැ තියෙනවා නම් ඒක වර්ණ රූපයක් මිසක වෙන ඇහැක් නෙමෙයි. ඒක වර්ණ සටහනක්. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අපිට ඇහැ බලන්න පුළුවන්. එතකොට ඇහැට පතිත වෙන වර්ණ සටහන වර්ණ සටහනට හිතලයි දැනගන්නේ. ඒ කියන්නේ ඇහැ නම් මේ ඇහැ බලන්නේ මොකෙන්ද? ඒ තියෙන ඇහැ වුණොත් එහෙම කණ්ණාඩියේ තියෙන ඇහැ වුණොත් කණ්ණාඩිය ඇතුළේ තියෙනවා කියලා ඒ තියෙන ඇහැ බලන්නේ මොකද? බලන්නේ නෙමෙයි. හැම වෙලාවකදීම දර්ශන කෘත්‍ය හදන්නේ ඇහෙන්. පෙනෙන බව සකස් කරන්නේ ඇහෙන්. එතකොට පෙනෙන බව සකස් කරන්නේ ඇහෙන් වෙනකොට පෙනීමෙන් තොර ඇහක් දකින්න එපා ඇහෙන් තොර පෙනීමක් දකින්න එපා. එතකොට හැම වෙලාවකදීම පෙනීමත් එක්කමයි ඇහැ තියෙනවා කියන්නේ ඇහත් එක්කමයි පෙනීම තියෙනවා කියන්නේ. එතකොට ඇහැ වැය වෙලා රූපෙට රූපෙ වැය වෙලා ඇහැට. අපි කිව්වා රූපේ කියන තැන ගන්නකෝ ආලෝක සංයාවක් කියලා. කියන්නේ ආලෝකයේ තුල තියනවාද මේ බාහිර වස්තුවට ආලෝකෙ පතිත වෙලා වැටෙන පරාවර්තන ආලෝකයක් නේ ඇහැට වැටෙන්නේ. අඳුර රූප දෙන්නේ නැහැ නේද? එතකොට පරාවර්තන ආලෝකයක් ඇහැට වැටෙන්නේ. අපි ඒක නිසා තමයි ටෝච් එක අරගෙන ඇහැට ගහලා ටෝච් එක බලන්නේ නැතුව රූපෙට ගහලා ටෝච් එක බලන්නේ. රූපේ බලන්නේ හැම වෙලාවකදීම. සමහර වෙලාවට ඒකත් වැරදිනවා. ඒක බොඩි හාමුදුර කෙනෙක් කන්නාඩිය ළඟට ගිහින් වුණ බලන්නේ කියලා කන්නාඩියේ ටෝච් එක ගැහුවා. කන්නාඩියට ගහන පුළුවන් දකින්න. දැන් මොනවද තමයි ගහගන්න. අපි දකින්න රූපෙට තමයි ටෝච් එක ගහන්නේ ඇහැට ගහගන්නේ එතකොට ඇහැට පතිත වෙන්නේ බාහිර වර්ණ සතහනක් නැතිනම් මේ ආලෝකේ පතිත වෙලා ආලෝකය කියලා කතා කරන්නේ තේරුම් ගන්න පහසු නිසා නැතිනම් අපි කිව්වා මහා භූත කියලා කියනකොට මහා භූතය හැම වෙලාවකදීම පෙනී සිටින්නේ ඒ ඒ කෙනා බය වෙන විදිහට. භූතයේ භූත ලක්ෂණය තමයි මේක. දැන් මම බය යම් රූපයකටද භූතය පෙනී සිටින්නේ මම බය රූපෙන්. මේ මහත්මය බය යම් රූපයකටද ඒ මහා භූතය පෙනී සිටින්නේ ඒ ඒ මහත්මය බය රූපේ සමහරට ඒකට මම බය නොවෙනවා. එතකොට ඒ ඒ කෙනා බය රූපේ මොකද්ද? ඒ ඒ කෙනා බය රූපෙනුයි පෙන්වන්නේ. අර කතාවක් තියෙන්නේ එක පිරිසක් වැඩ සමාරෝහ පිරිසක් ගමනක් යනකොට යක්ෂණිය පිරිසක් ඒ ඒ කෙනා කැමැති කැමැති රූප මවල කැමැති විදිහේ සද්දයට කැමැති කෙනාට නිහිරි සද්දයක් ඇහෙන්න සලස්න. එයා සද්දේ හොයාගෙන යනවා. සද්දේ හොයාගෙන යනකොට සද්දය ඇලිලා එයාව අල්ලගෙන පස්සේ ආහාරයට ගන්නවා. රූපේ කැමැති දැනෙන තමන් කැමැති කැමැති ඔක්කොම එක විදිහේ රූප වලට නෙමෙයි කැමැති කැමැති විදිහේ රූපයක් පෙන්වනවා. එයා කැමැති රූපේ හොයාගෙන යනවා. එතකොට ඒ තමයි භූත ස්වභාවය. ඒක නිසා මහා භූත කියන වචනයම පැහැදිලි කරන්නේ ධාතුවට ස්වභාව අර්ථ ටිකට මහා භූත කියලා කියන්නේ ඒ ඒ කෙනා බය විදිහට පෙනී සිටින නිසා. බය විදිහට කියන්නේ ඇහැට පෙනී සිටිනවා ඇහැ බය වෙන විදිහට. නැතිනම් ඇහැ බිඳෙන විදිහට. ඒ තමයි වර්ණ සටහනක් විදිහට. අපි කියන්නේ ආලෝකෙ පතිත් වෙලා වෙන පරාවර්තන ආලෝකය ඇහැට ගැටෙනකොට දැන් ආලෝකයේ තියනවාද ගස්ගල් ගෙවල් වල කියලා ආලෝකය ඇත්තේ නැහැ. එළිය ඇත්තේ නැහැ ගස්කල් ගෙවල් දොරවල් කියලා. එහෙනම් ගස්කල් ගෙවල් දොරවල් දකින්න පුළුවන්ද? නැහැ. ඒකෙන් ආලෝකයෙන් තොර දෙයක් ඇහැට වැටෙන්නේ නැත්නම් ගස්කල් ගෙවල් දොරවල් දකින්න පුළුවන් නම් අපිට ආලෝකයෙන් තොරව ගස්කල් ගෙවල් දොරවල් ඇහිලා ඇහි හැප්පෙන්න ඕනේ නේද? හැප්පෙන්නේ නෝ. නමුත් ආලෝකي ගස්කල් ගෙවල් දොරවල් දිද්දී නැහැ. අන්න ඒ නොතිබුණු මට්ටම තමයි ආලෝකයක් පතිතුණු මට්ටම තමයි රූපේ හැකියාව හැම වෙලාවකදීම පුළුවන්කම තිබුණේ වර්ණ සටහනක් විදිහට ඇහැට පතිත වෙන දේ කරන්න විතරමයි. ඇහි හැකියාව වර්ණ සටහනක් විදිහට එන රූපය පතිත කරගන්න බව කරන්න විතරමයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහක් නිසා රූපයක් නිසා මේ දෙක ඇති තැනක චක්කු විඥානය හටගන්නවා. ඒ කියන්නේ හැම වෙලාවකදීම මේ ස්පර්ශ ආයතන පහමනේ හදන්නේ. අපි ඒක තවදුරටත් කතා කරමු ඉස්සරහදී. ස්පර්ශ ආයතන පහම තමයි සක්‍රිය වෙන්නේ. එකපාරට මේ ස්පර්ශ ආයතන පහම හැදෙන එකක් විතරක් නෙමෙයි. මේ පහට අරමුණක් ගැටෙනකොට මනසින් සිද්ධ වෙන එක දෙයක් තමයි මොන දේටද ගැටුනේ කියලා ඒ ඉන්ද්‍රියට හිත යොමු කරන බව. ස්පර්ශ ආයතන පහම නැතිනම් ප්‍රසාද රූප පහම හැදුවට පස්සේ හදපු ප්‍රසාද රූප පහටම පහෙන් එකකට ගැටෙන අරමුණකට එක ඉන්ද්‍රියකට හිත යොමු කරන බව මානසික ලක්ෂණය. එතකොට ඔබට අපි උදාහරණයක් කතා කරලා මොකද මකුළුවගේ උදාහරණය. මකුළුව දැලක් වියලා මකුළු තල මැදට වෙලා ඉන්නකොට කොහෙට හරි ගැටෙනවා ගැටෙන කම්පණයට හැරෙනවා මකුළුව දන්නවා මොකක් හරි ගැටුණ බව තාම මොකද්ද කියලා දන්නේ නැහැ දිශාව දන්නේ නැහැ ඊට පස්සේ බලනවා මොන දිශාවෙන්ද මේ ගැටීම ආවේ කියලා ඊට පස්සේ අන්නේ දිශාව කල්පනා කරන මෙන්න මේ පැත්තේ මේ දේ යන්නේ අවලහිපුමවත් කියනවා අඹ ගහක් යට කෙනෙක් නිදාගෙන ඉන්නවා. ඉන්නකොට අද දින්දි ඉන්නකොට අඹ ගෙඩියක් වැටෙනවා. එකපාර සද්දෙට ගැසිලා ඇහැරෙනවා. තාම දන්නේ නැහැ අඹ ගෙඩියක් වැටුණා කියලා. සද්දෙට ඇහැරුණා. ඇහැරිලා වටපිට බලනවා මොන පැත්තෙන්ද සද්දය ආවේ කියලා. දැන් අඹ ගෙඩිය වැටෙන කොහෙන්ද කියලා නෙමෙයි බලන්නේ මොන පැත්තෙන්ද සද්දය ආවේ කියලා. ඊට පස්සේ මේ පැත්තෙන් සද්දය ආවේ කියලා ඉක්මනට සද්දය ආපු පැත්ත දැනගන්නවා. අන්න සත්‍ය ආපු පැත්ත දැනගත්ත නැතිනම් සතා ගැටුණු පැත්ත දැනගත්ත ඉන්ද්‍රිය මොකද්ද චක්කු විඥානය දැන් චක්කු විඥානේ ලක්ෂණේ චක්කු විඥානේ නැතිනම් ඇස බිඳුණු නිසා ඇසට යොමු වූ හිතක් ඇති කලකි ඇසේ බිඳීම ඇති වෙනවා වේදනා සංඥා කියලා ධර්මතා දෙකක් වේදනාව වේදනාව පිළිබඳව සංඥාව. අපිට කන් වචනයෙන් කතා කරන්න පුළුවන් නම් වේදනාව කියලා වේදනාව පිළිබඳ වූ සංඥාවත් එක්කම අරගෙන දෙකම කතා කරනවා. දැන් වේදනා සංඥා කියන ධර්මතා දෙකක් හට ගන්නවා. මේ දෙකේදී මේ වේදනාව කියන්නේ මේ පුද්ගල භාවයේ තාම විඳින්නේ නැහැ. දෙයක් ගැටුණ ගැටුණ බවට දන්නවා දැනෙනවා විඳිනවා. ඇහි චක්කු ප්‍රසාද බිඳුන බිඳුන බව විඳිනවා ඇහැ අරබය වේදනා සංඥා. චේතනා මේ දෙක හිතනවා. මේ දෙකට හිතනවා කියලා මේකම සංඛාරය කියලා කියන්නත් පුළුවන්. සංඛාරය හැබැයි මේ දෙකෙන් ඇති කරපු දේ ගැන. වේදනා සංඥා දෙක ගැන හිතනවා. හිතනකම. ඊට පස්සේ මෙතන මේ කොටස විතරයි. මේ වචනයක මේ පැත්තට මේ සම්පූර්ණ වෙවි තියෙන වචන ඉති මේ පැත්තේ මේ අරුදේට විතරයි. මෙතන හැම වෙලාවකදීම එන්න ඕන දේ තමයි විඥාන හැම වෙලාවකදීම මෙතන එන්න ඕනේ මනෝ විඥාන ධාතුව නෙමෙයි මනෝ විඥානය කියන ලක්ෂණය. මනෝ විඥානයේ ස්වභාවය මොකද්ද? මෙතන විපාක මනෝ විඥානය කියලා කියනවා. මේ ටික ගන්න බව මේකයි මේක මේ පැත්තට හරවලා දැම්මේ මේ වේදනා සංඥා මේ චේතනාවම දැනගන්න බව තමයි මෙයාගේ ලක්ෂණය මේ අරදේ ලක්ෂණය මේ වේදනා සංඥා මේ චේතනාව දැනගන්න බව තාම කෙනෙක් පුද්ගලයෙක් ඉපදිලා නැහැ ඇහැට අරමුණක් ගැටුණා ගැටුණ අරමුණ නිසා චක්කු ප්‍රසාදේ බිඳුණා බිඳුණ වේදනා සංඥා දෙක දැනගත්තා ඒ දෙකට හිතලා ඒ හිතන දේ දැනගත්තා හිතුවේ මේ දෙක ඒක නිසා මේකට කියනවා විපාක ටික. විපාක ටික. ඊට පස්සේ මේ දිට්ඨත් අභිරූපණත්වන්නේ අභිරූපණත්තාව මහ ප්‍රාණතයන් මනෝ විඥාන ධාතු. ඒ කියන්නේ දැකපු දේ අරබයා අරමුණට නැගීම වශයෙන් ඇති වෙන හිත මනෝ විඥාන ධාතු සිත කියලා වෙනම සිතක් තියෙනවා. ඒක විපාක හිතක් ගැනීමටම යන්නේ. අරමුණට මේ ඉපිද නිරුද්ධ විඥාන ස්වභාවයම මනසට අරගෙන දෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔන්න දැනගත්තනේ මෙතන වේදනා සංඥා දෙක දැන් දැනගත්ත දෙයට හිතනවා හිතනකම දැනගත්ත දෙයට හිතනවා මෙයා දැනගත්ත වේදනා සංඥා දෙකක් ඒකේ ලක්ෂණ ටික තමයි හිතට නැගුවේ දැන් ඒ දේ ගැන හිතනවා දැන් ඔන්න හිතන්නේ තමන්ගේ ලක්ෂණ ටික. දැන් හිතන්නේ තමන්ගේ ලක්ෂණ ටික. එයා තුල තියෙන දේ. දැන් මේ ගැටුණු රූපය අරඹය එයා තුල තියෙන්නේ පුද්ගල භාවයක් නම් මෙතනින් වර්ණ සතහන අරඹය වර්ණ සතහනට විදුණු ඇහැගෙන දැනගත්තා. ඒ දැනගත්ත ඇහෙන් ගෙනල්ලා දීපු ධර්මතාවයට හිතනකොට ඒ හිතන කමෙන් දැන් ගෙනල්ලා දෙන්නේ දැක්කේ පුද්ගලයේ. එයා සාක්ෂාත් කරන්නේ මෙතන ඇහැ වැය වෙලා රූපේ වැය වුණායි කියන මේ වැයවීම සාක්ෂාත් කරන්නේ නැහැ. එයාට ගෙනල්ලා දෙන එකම දේ මොකද්ද? මේකේ අනිත්‍ය නොදන්නාකම නිසා පුද්ගලයෙක් ඉන්නවා විඥාන. කෙලින්ම ඉර ගන්නවා මේක ඇත්තටම. දැනගන්නේ මෙතන. ඉතින් නිරුද්ධ වූ තැන දැනගන්නවා. මේ පුද්ගල භාවය මෙතන ඇති කරන මේ හේතුව ළඟට යනකොටම මේ පුද්ගල භාවය වැය වෙලා නෙමෙයි ඒ දැනුම ඇති කලේ. රූපයක් පේනකොට මේ කුටුව මෙතන පේනකොටම අපි කුටුව පේනවායි කියලා කිව්වට ඇහැට ගැටුනේ මොකද්ද? පරණ සටහන. වැටුණ ඇහැට වර්ණ සටහන ගැටුණ මොහොත. ඇහැ ගැන යොමු වන හිත විඥානය කියලා කියන එකක් වශයෙන් තියන්නකෝ. එතකොට මේ ඇහැට වර්ණ සටහන ගැටුණු තැනක වර්ණ සටහන අපිට පුටුව ඉපදුනේ පුටුව දැනගත්තේ නැහැ. දැනගත්ත වේදනා සංඥා දෙක. දැනගත්තේ මෙතනින් දැනගත්තේ මේ වේදනා සංඥා දෙක තාම පුටුව ඉපදුනේ නැහැ. දැන් මේ වේදනා සංඥා දෙක මෙබඳු වේදනාවක් මෙබඳු සංඥාවක් තියෙන්නේ කොහෙද කියලා සංඛාර කරනවා නැත්නම් උරුදු කුණු ගොඩෙන් හොයලා බලනවා මොකේද මේ විදිහේ වේදනාවක් මොකේද සංඥාවක් තියෙන්නේ කියලා. සංඛාර කියන එකට දෙන එක වචනයක් තමයි කුණු ගොඩ. ඒක නිර්වචනයක්. රැස් කරන නිසා සංඛාර කියන අபிසංකරෝත්‍ත්‍ති සංඛාරා රැස් වෙන දෙයින් එකක් තමයි කුණු. ඒ නිසා සංසාර කියන එක වචනයක් තමයි කුණුගොඩ. ඒකට ඇත්තටම කුණුගොඩ. ඒකට මේ වැය කරගත්ත දේ තුල සිහිපත් කරලා බලනවා මොකක්ද කියලා. ඒ වැය කරගත්ත දෙයක් තියෙනවා නම් තියෙන දේ දැනගන්නවා. වැය කරගත්ත දේ දැනගන්නවා. දැන් මේ වර්ණ සටහන අරබය රැස් කරගෙන තියෙන තිබුණේ කුටු බවන කුටුව කියන රූපේ නම් ඒ අරබය නිමිති නම් එයා දැනගන්නවා මොකද්ද පුටුව කියලා දැනගන්නවා. දැන් පුටුව කියලා දැනගත්ත එකේ විඥානන බව පුටුව එයා මෙහි කරන්නේ කොහේ තියෙන දේ හැටියටද හිතෙන් හදාගත්ත පුටුව එයා දකිනවා එළියේ තියෙන පුටුව හැටියට. දැන් මේ පුටුව කියන බව මනසේ ඇති කරන්න මේ ඇහැ මේ රූපේ වැය වෙලා නැද්ද? මෙතන ඇති වුණු මේ ආලෝක සංඥාව නැතිනම් මේක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නෙමෙයි මේ ධර්මතාවයක ඔක්කොම ඇති කරන්නේ. ඉතුරු නැතුවම නිරුත් වුණ තැනක. ඔක්කොම ඉතුරු නැතුව නිරුත් වුණ තැනක පුටුව කියලා දැනගත්තා. දැන් පුටුව ඉපදුනේ මෙතන. පුටුව ගෙනල්ලා දුන්නේ කොතනින්ද? මෙතනින්. සංඛාරය තුලින්. ඒකයි අපි මුලින්ම මතක් කළේ පේන වර්ණ සටහනේ පුටු තිබුණේ නැහැ කියලා. මුලින්ම අපි කතා කළේ එන ආලෝකය ඇහැට පෙනෙන ආලෝකයේ පුටු තිබ්බල නෑ කුටු තිබුණේ නෑ ආලෝක වර්ණසටහනක් පිටට තිබුණ වර්ණසටහනක් ඇති තැනක කුටුව හදලා දුන්නේ මෙතන දැන් කුටුව හැදුනේ හැම වෙලාවකදීම මෙතන නොදන්නා තම නිසා විඥාණය එයාට ගෙනල්ලා දෙනවා එළියේ තියෙන කුටුව අන්තිම මොහොත වෙනකම් මේ කුටුව රැස් කරගත්ත සංඥාව තමයි ගෙනල්ලා දෙන්නේ නැහැ ආයේ මේ මොහොතේම දැන් අපිට ගෙනල්ලා දීලා තියෙන විඥාණය තුළ තියෙන්නේ මොකද්ද පුටුව කියනවා කියන ගතිය. මේ පැත්තට ඇඟිල්ල දික් කරපු පුටුව කියනවා කියපු ගතිය තමයි තියෙන්නේ. දැන් මේ පුටුව තියෙන භවයේ විපාකේ මොකද්ද? මේක කියන නව කර්ම ටික කියනවා. විපාකය පුටුව විඳින්න පුළුවන් මට්ටමේ භූමියේ ආයතන ටික නැවත හදන භව. දැන් අපිට පුටුව කියන එක නිකම්ම දැනුමාවද ඕපාතියෝයි නිකම්ම ආවේ නැහැ. කොටුව කියලා කියපු ගමන් ඔයගොල්ලෝ මතක් වෙන්නේ මොකද්ද? මේක. එතකොට දැන් නිකම්ම ආවේ දැන් වචනේ අපිට ඔයගොල්ලෝ සද්දෙන් කොටුව ගැන කතා කරන්න පුළුවන්. අපිට අද වචනේ කොටුව ගැන කතා කරන්න පුළුවන්. කොටුව අල්ලන්න පුළුවන් අපිට පුළුවන්. මේ තියෙන කොටුව දැන් කොටුව කියලා පේන තැනක මේ ස්පර්ශ ආයතන පහේම ගතිය නෙමෙයිද දෙන්නේ මේ කුණුගොඩේ තියෙනවා ස්පර්ශ ආයතන පහෙන්ම හදාගෙන ඇති බවට හිතාගත්තු කුටුව රැස් කරගෙන තියෙනවා. ස්පර්ශ ආයතන පහෙන්ම හදාගත්තු කුටුව රැස් කරගෙන තියෙනවා. ඔගොල්ලෝ මේ පෑන අඳලා නැහැ අක්කම. මම ඔක්කොටම කියනවා මේ පෑන අල්ලලා බලන්න කියලා. ඔගොල්ලෝ ඔක්කොම මේ පෑන අද අල්ලලා බලනවා. ඊළඟ දවසෙත් මේ පෑන මෙතන තියෙනකොට ඔගොල්ලන්ට දැන් පෑන ඉදිරිපත් වෙන කොතනින්ද? අල්ලපු පෑන තියෙනවා. සංඛාරික අල්ලපු පෑන තියෙනවා. අල්ලපු පෑන ඇත්තටම තියෙන්න පුළුවන්ද? ඇත්තටම තියෙන්න පුළුවන් කමක් නැත්තේ. නමුත් අද ඕගොල්ලන්ට මෙතනින් ගෙනල්ලා දෙන දේ තමයි හැම වෙලාවෙම ඊයේ අල්ලපු පෑන සංඛාර රැස් කරගත්ත දේ ඊයේ අල්ලපු තැනට එනකම් පෑන රැස් කරගත්තා. අද මේ අනාත්ම වර්ණකතාන වර්ග මේ සිද්ධිය එනකොට ඕගොල්ලෝ පිළිගන්න බලාගෙන ඉන්නේ නැහැ ගැන මොකද්ද ඊයේ අල්ලපු තැනට එනකම් කියලා දැන් අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් හිතන්න පුළුවන් තියෙන පෑන ගැන ඕගොල්ලෝ දැනගන්න ඒකේ විපාකය පෑන වගේ දෙයක් අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් හිතන්න පුළුවන් විඳින්න පුළුවන් තැනක ප්‍රතිසන්දිය ඒ මොහොතේම හතර දෙනවා ඒ මොහොතේම හදලා දෙනවා. ජාතිය එක්ෂණිකව ජාතිය මේ මොහොතේම උපදිනවා. මේ මොහොතේම උපදිනවා මොකද්ද? ස්පර්ශ ආයතන පහ හදනවා මේ මොහොතේම පහම හදනවා. අන්න ඒකයි කිව්වේ දැන් ස්පර්ශ ආයතන පහ හැදුණු තැනක මේ යමු වෙන කතාවක් කියන්නේ අනුව ස්පර්ශ ආයතන පහම හදනවා. පහම හැදුණු තැනක දැන් හිතට ගැටෙනවා තවත් අරමුණක්. ඒතර කියන්නේ මෙතනදී ඇහැ වෙනුවට කන කියන්නේ කන සද්ද රූපයක් නිසා සෝත විඥානය හටගන්නවා. කනට යොමුම හිත. වේදනා සංඥා දෙක ආපහු සද්දෙට හිතන කම. ඊතන දේ දැනගන්නවා සත්‍ය ආරම්භය. දැන් සත්‍ය අපි දැනගත්තා. දැන් සත්‍ය දැනගන්නකොට කෙලින්ම අපිට හම් වෙන්නේ සත්‍යෙන් කුරුල්ලගේ සද්ද ඇහෙනකොටම කුරුල්ලා ඉන්න කුරුල්ලගේ සද්ද තමයි අපිට ඇහෙන්නේ. ඉන්න පුරුල්ලා ඇති කරන්න ඒ කෑ ගහපු හඬ ඉතුරු නැතුවම ගියපු සද්ද තාම තියෙනවද? කපුට කෑ ගහන සද්ද කාක් කියලා එනකොට කාක් කියාගෙන තියනවද නැහැ. ඒක නිරුද්ධ වුණ තැනක අනාත්ම සත්‍යයේ කපුට කියන බව මනසින් ගෙනල්ලා දුන්න ටික. කපුට සද්ද කාටවත් අහන්න කපුටගේ සද්ද අනාත්ම බවක කනරඟතාවේ සද්ද මාත්‍රයක් විදිහට. සත්‍ය මාර්ගයක් විදිහට ආපු තැනක කපුට ගෙනල්ලා දුන්නේ සත්‍යක කපුට ආවේ එතනදී. ඒක නිසා කියනවා සත්‍යක කපුට නැහැ කපුටට සත්‍ය නැහැ. ඇයි කපුට ආවේ මෙතනින් මෙතන සත්‍යයක් ඇත්තේ නැහැ. ඒකවල සත්‍ය ඉතුරු නැතුව නිරුත්තයි. සත්‍යක කපුටත් නැහැ කපුටට සද්දෙත් නැහැ. මොකද හැම වෙලාවෙදීම කපුට ඇති කරේ මෙතන. ආපහු දැන් සත්‍ය ඇති බව තුල කපුට කියන බව දැනගත්තේ ඇහෙන් දකින්නත් පුළුවන් අතින් අල්ලන්නත් පුළුවන් එළියේ ඉන්න කපුට. ඉන්න කපුටට දින පුළුවන් විදිහට ආයෙත් හදනවා ස්පර්ශ ආයතන පහ ප්‍රසාර රූප පහ ආයෙත් හදලා දෙනවා. දැන් ඔන්න කාම භූමියේ විපාකේ. මේ චක්‍ර කරකිනවා. කාම භූමියේ විපාක ඇති බවට විඳින්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඒක්ෂණික જાතිය. ඇත්තටම මේ මොහොතේ මැරෙනවා මේ මොහොතේ උපදිනවා. මේ මොහොතේ මැරෙමැරි උපදිනවා. සුති ප්‍රතිසන්දියේදී වෙනස තියෙන්නේ මේ ඇහැ රූප දෙක ඇහත් අලුතෙන් හදා ගන්න වෙන එක. නැත්තම් කිසිම වෙනසක් නැහැ. ආයතන ටික ඔක්කොම අලුතෙන් මුලින් ඉඳලා හදා ගන්න ඕනේ. හදපු අර පරණ පුරුදු තැන නැහැ. එච්චරයි ප්‍රතිසන්දියේදී කියන වෙනස. නැත්තම් මේකම තමයි අපි මැරෙන්න කියලා බය වුණාට ඇත්තටම සිද්ධ වෙන්නේ ඕක. කෙනෙක් ඔක අවබෝධ කරගත්තොත් එයාට මැරෙන්න බය නැහැ. දර්ශන භූමියෙන් හරි කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ ජාතිය නිකුත් කරන්න අවශ්‍ය නැහැ. මෙබඳු මට්ටමක් තියෙන කියලා දර්ශන භූමියෙන් හරි කෙනෙක් අවබෝධ කරගත්තොත් එයා මැරෙන්න බෑ නෑ මේ මොහොතෙත් මැරෙනවා දැනුත් බය ඉන්නවනේ වෙන්නේ එකම සිද්ධිය එතකොට දැන් අපේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම ඇති බවට හම්බෙන ගතිය දැන් මේක තේරුණාද මේ කියපු කාරණේ ඇයට රූපයේ පෙනෙන්නේ මේ විදිහටයි කියන එක එතකොට හැම වෙලාවකදීම දේවල් කාරණාවල හට ගැනීම මෙතන. මෙතන නෙමෙයි. දැන් මෙතන විඥාන කීයක් තියෙනවද? මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි තුනක් තියෙනවා. එතකොට දැන් විඥාන තුනක් තියෙනවා. විඥාන තුනක් තියෙනවා. දැන් අපි කියනවා ඇහැ කියන එක අපි තුව අර්ථ භාව පරියාපන ආත්ම භාවයේ අනුගියපු දෙයක්. ඇයි ආත්ම භාවය අනුව කියපු දෙයක් කියලා කිව්වේ මේකට යොමු වුණු මේ විඥානය නැත්තම් මේ රූපේ දැනගන්නේ නැහැ. ප්‍රසාද විඳුණත් වැඩක් නැහැ. ඒක දැනගන්නේ නැහැ. මෙතන කන තිබිල මේ කනට යොමු වුණු මනස නැති වුණොත් මේ ආරම්භය ඇති වෙන ධර්මතාවය දැනගන්නේ නැහැ. විඥානය යොමු වුණු නිසායි දැනගත්තේ. ඒක නිසා දැන් මේ විඥානය ඇති තැනක අපිට ඇහැ ඇත්ත වෙලා. ඇහැ ඇත්ත වෙන බව. ඇහැ කියන්නේ දැන් මේක විපාක මට්ටම. නමුත් විපාක මට්ටම තුළ තියෙන ඇහැ ඇහැ දැනගන්න ඇහැට හිත යොමු වෙන ගතිය. ඇහැට හිත යොමු වෙන බව. ඇහැට හිත යොමු වෙන බව තුළ හැම වෙලාවකදීම ඇහැ ගැන දැනුම. නැත්නම් ඒකට කියනවා ඇහැ අර්ථ භව පරිහාපන්න ආත්ම භාවය අනුකීප දෙයක්. පුද්ගලයා හටගත්ත මේ මොහොතේදීම එනා සංගති පස්සෝ ස්පර්ශය ළඟට එනකොට මේ පුද්ගලයා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ස්පර්ශය ළඟට එනකොට මේ තුනේ ක්‍රියාකාරීත්වයේ ඉවරයි. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. එතකොට දැන් පුද්ගලයා මේ මනස ඇතුළු මේ ලක්ෂණ ටිකේ නිරෝධය පුද්ගලයා නැති වෙන පුද්ගල භාවයෙන් නිරුද්ධයි. තමන්ගෙන් තොර ඇහැක් දකින්න එපා ඇහෙන් තොර තමන් දකින්නත් එපා ඇහැ හදන වෙලාවට ඒ හිතයි ඒ ඇහැයි මුළු ඔක්කොම ධර්මතාව ටික මෙච්චර මේවා තාම ඉපදිලා නැහැ එකක්වත් මේ ටික තාම ඉපදිලා නැහැ එකක්වත් මුළු පුද්ගලයාම මෙච්චරයි මේ ටික ආපහු නිරුද්ධ වෙගෙන යන්නේ මේ පැත්තේ පුද්ගලයා මෙච්චරයි එතකොට මුළු පුද්ගලයාම මෙතන ඉපදිලා නිරුද්ධ වෙන මට්ටම ස්පර්ශය කියනවා හැම වෙලාවකදීම තින්නම් සංගති 500 3 දෙනාගේ එකතුව ස්පර්ශය. අපි කිව්ව උදාහරණය මොකද්ද? රුපියල් 200ක් අරගෙන කඩේට ගියාම මේ 1 රුපියල් 100ක් මේ 1 රුපියල් 100ක් මේ 1 රුපියල් 100ක් මේ තුන වියදම් කරලා ගත්ත බඩුව තමයි ස්පර්ශය. මේ තුන එකතු කරලා ගත්ත බඩුව. දැන් මේ ස්පර්ශය මේක කියන්නත් බෑ මේක කියන්නත් බෑ මේක කියන්නත් බෑ. බඩුව පෙන්නන අපි කියනවා මේ කියන්නේ 1 රුපියල් 100ක්, මේ කියන්නේ 100ක්, මේ කියන්නේ 100ක් කියනවනම් වැරදි. මේ තුන් දෙනාගේ වැයවීම ඉවර වුණ බව වියදම් කරපු බව තමයි ස්පර්ශය. ස්පර්ශය ළඟට එනකොටම ඇහත් නිරුද්ධයි, රූපෙත් නිරුද්ධයි, හත් විඥානයත් නිරුද්ධයි. ඊට පස්සේ ස්පර්ශයට හිතන බව වේදනා සංඥා දෙක ඊට පස්සේ තියෙනවා ස්පර්ශය නිසා හටගත්ත වේදනා සංඥා දෙකට හිතන බව ඊට පස්සේ යනවා මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙ සිටී. එතකොට දැන් මේ විඳින ගතිය මේ ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධයි කියන්නේ ওই කාරණාව මත. ඊට පස්සේ දැන් අපිට හැම වෙලාවකදීම මේ ස්පර්ශයෙන් ඇතිවන මේ කාරණා දෙකෙන් මේ ධර්මතාවයකම පෙන්වන වේදනා සංඥා දෙක ගැන හිතන කවම දැනගත්තා. ඊට පස්සේ දැනගත්ත දේ ටික දිට්ඨත් අවිරූපණත්තා දැකපු දේ අරමුණට නැගීම වශයෙන් හැම වෙලාවකදීම මනෝ විඥාන ධාතුව. මනෝ විඥාන ධාතුවෙන් ආපහු දැනගත්ත දෙයක හිතනකම හිතන දේ දැනගන්නකම. හිතන දේ දැනගන්න දැන් පුද්ගලයෝ සත්වයෝ මිනිස්සුයෝ යාන වාහන ඔන්න අපිට නිරුද්ධ වෙච්ච වර්ණ සටහනේ හම් වෙනවා දැන් රාජ්‍යවල දොරවල් මිනිස්සුයෝ. ඔක්කොම මෙතන. අපිට තියෙන පුටුව තියෙනවා තියෙන පුටුව හැදුන මෙතනින් පුටුව හැම වෙලාවෙම වර්ණ සටහනේ පුටුව හැදුනේ මෙතනදී ආපහු රැහ හැදෙනකොට ආපහු ගැටෙනවා මේ රූපෙම ගැටෙනකොට දැන් මේ සංකාරය තුල පුටුව කොටෙන්ට රැස් වෙනද ඊට කලින් මොහොතේ ඊට කලින් හිතේ පුටුවයි කියලා දැනගත්ත තැන දෙනකන් රැස් වෙනවා ඔගොල්ලෝ එනකොට තිබුණ පුටුව දැනුත් තියෙනවා දැන් එනකොට තිබුණ පුටුව ගෙනල්ලා දෙන්නේ මෙතනින්. දැන් එක දිගටම පවතින පුටුව හම්බෙනවා. දැන් එක දිගටම පවතින පුටුව දැකේ මොකෙන්ද? ඇහෙන්. ඔගොල්ලන්ට එක දිගටම පවතින ඇහත් හම්බෙනවා. එක දිගටම පවතින ඇහැ එක දිගටම පවතින පුටුව නියෝජනය කරේ කවුද? මෙතන ඇති බවට ගෙනල්ලා දෙන දේ දැනගන්න මේ විඥානය. දැන් ඒ ඒ මොහොතේදී නිරුද්ධ වෙන ධර්මතාවය ඇති තැනකදී අපිට පුද්ගල භාවය ඇති වෙලා තියෙන්නේ කොහොමද? දැන් අපිට මෙතන මිනිස්සෙක් ඉන්න බව වෙනලා දුන්නා. මිනිස්සයා රැස් කරගත්ත දැන්. මිනිස්සයා රැස් කරගත්තා. ඊට පස්සේ සත්‍යයක් ඇහුණා. සත්‍ය දැනගත්තා. මොකද්ද? කපුටගේ සත්‍යය. දැන් සත්‍ය දී තියෙනවා කියලා හිතුවා. ආයෙත් ආයතන ටික හැදුවා. දැන් ආයෙත් ගැටෙනවා. හරි පුටුව ගැටෙනවා. දැන් පුටුව එළියේ තියෙනවා කියලා රැස් කරගත්ත දෙයින් ඇසුරු කරලා දැන් පුටුව එළියේ තියෙනවා කියලා හිතාගත්තා. දැන් එළියේ තියෙන පුටුවක් තියෙනවා. දැන් මිනිස්සුයෙක් තියෙනවා, සත්‍යයක් තියෙනවා, පුටුවක් තියෙනවා. දැන් සත්‍යයක් ඇහුවේ පුටුවක් වින්දේ මිනිස්සුයක් දැක්කේ කවුද? එකම විඥානය දැන් නිත්‍ය බවට හම් වෙනවා. දැන් අපිට හිත ඇත්ත වෙලා ඇත්ත වුණ හිතෙන් මිනිස්සයා කිව්වේ කපුට කිව්වේ පුටුව කිව්වේ මේ නීනැස්ස ටික. මේ කිව්වේ නීනැස්ස ටික. මේ වදේ මොකද්ද? හැම වෙලාවකදීම මේ ටික අරඹයා ගියපු මෙතන ඇත්ත වෙච්ච බව මේ වදේ. මෙතන තමයි එල්ලිලා හිටපු තැන. දැන් අපිට මනස හැත් වෙලා එක දිගටම පවතින දැන් මම තමයි රූප දැක්කේ. එතෙන් මනස රැස් වෙනවනේ හැම වෙලාවකදීම. දැන් ඇහැ රැස් වෙන්නේ ඒ අරමුණෙන් ආවොත් විතරයි. දැන් මේකටම කරහරහ ගියත් රැස් වෙන්නේ මොකද්ද? මනසෙන්. මෙතෙන්ට මෙහරහා ගියත් එන්නේ කොතෙන්ද? මෙතනින්. එකම තැනට. තේසුකෝපම සූත්‍රයේ උදාහරණ ගන්න නගර හිමියා තමයි එන්නේ නගර හිමියට තමයි පණිවිඩය එන්නේ කොහෙන් ආවත් දැන් එන්නේ කොහෙටද නගර හිමියට දැන් ඇහෙන් ආපු දෙවින්දේ කවුද ඒ නගර හිමියා කනෙන් ආපු දෙවින්දේ කවුද ඒ නගර හිමියා විඥානය එතකොට දැන් මේ ඔක්කොම විදලා තියෙන්නේ නගර හිමියා දැන් නගර හිමියට නගර හිමියට වෙලා උදාහරණ ටිකක් වෙනස් කරලා මේ කියන්න හදන්නේ නගර හිමියට නගර හිමියත් වෙලා. ඇත්තටම ඇහෙන් එනකොට ඇහැනැති ద్వාරය හරහා එන ධර්මතාවයේ දැනගත්ත හිත එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ආපහු ඇති බවට හම් වෙනකොට ආපහු වෙනම ගිහිල්ලා මෙතන හම් වෙන්නේ. එක නගර හිමියෙ නෙමෙයි නගර හිමියෝ 6 දෙනෙක්. නගර හිමියෝ 6 දෙනෙක් ඉන්න තැනක අපි හිතන්නේ එකම නගර හිමියනි කියලා. දැන් එකම කෙනා විඳිනවා ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දෙනවා. ඒක ඔක්කොම ඉන්නේ කවුද? හිත මනස. දැන් මනස ඇති බවට මනස හම් මනසට මනස ඇති බවට හම්බෙනවා. මේ තුල රැස් වෙන්නේ මොකද්ද? හිත. මේක මෙතන අපි සංස්කරණයක් කරන්න නම් දාන්න එපා කියලා කිව්ව ඒ කාරණාව ටිකක් අවුල් වෙන නිසා උක පැහැදිලි නැතුව අරක දැන් මම මෙතන ඇති වෙන්න ඕනේ මනෝපටිච්ච ධම්මේච උපයජති මනෝ විඥානං තින්න සංගති පස්සෝ කිය මේ විදිහම සිද්ධියක් එන්න ඕනේ මෙතෙන්ට. මේ විදිහම සිද්ධිය මෙතෙන්ට එන්න ඕනේ. එතකොට තමයි මේ කාරණා ටිකත් එක්ක යන්නේ. එතකොට මනසේ ධර්මාරම්මණයක් උපද්දලා උපද්දිතේ දැනගන්නවා කියන පැත්ත. දැන් මේ මනස ඇත්ත වෙලා හැම වෙලාවකදීම මෙතෙන්ට යනකොට මනස ඇත්ත වෙලා හැම වෙලාවකදී මොන අරමුණාවක් මොකක්ද ඇත්ත වෙලා තියෙන්නේ? මනස. දැන් මනසේ ලක්ෂණේ එළියේ දකින්න බව ඇත්ත වෙච්ච එකට කියනවා කාම භූමිය කියලා. මනසේ පේන ලක්ෂණය මෙතනම හදාගත්ත කෝපය දකින්නවා එළියේ තිබ්බ කියලා. මෙතනම හදාගත්ත මිනිස්සය දකින්නවා එළියේ තිබ්බ කියලා. මෙතනම හදාගත්ත කපුට දකින්නවා එළියේ ඉන්නේ කියලා. දැන් එළියේ ඉන්න බව දකින්න බවට සතර මහා ධාතුව පැත්තට ඇනිල්ල දික් කරන බවට නිරුද්ධ වෙච්ච මහා භූතය ඇති බවට පෙන්වන තැනට කිව්වා කාම භූමිය. දැන් මේ විපාකයේ කාම භූමිය කාම ධාතු විපාකය. ඊට පස්සේ මේ පුද්ගලභාවයේ මෙහෙට ඇවිල්ලා දික් කරන්නේ නැතුව මෙහි ඉන්නවා කියන්නේ නැතුව පුද්ගලභාවය විතරක් දැනගන්න තැනට කියනවා රූප භූමිය. පුද්ගලභාවය කියනවා. මේ සතර මහා ධාතුවේ විඳින්නේ නැහැ. සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. මෙතන විතරක් මේ පුද්ගල භාවය කියන තැන පිරිසිදු දැකලා ඇති කරගන්න නුවණක් තියෙන. ඒකට කියනවා අරහු ගුණය මේ පැත්ත ඇත්තෙම නැහැ කියලා පුද්ගලයෙක් නැහැ කියලා නැතිනම් නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන බවට తాවකාලිකව හිත කියලා මෙතන ඇති කරගන්න ධර්මතාවය කියලා කියනවා අරහු ගුණය. එතකොට එයා රූපෙට ඇහැ රූප පැත්තට දුරු වෙන්නේ නැහැ. දැන් අපිට මෙතන තව ඉරක් ඇඳ ගන්න වෙනවා. ඒ තමයි අද මාර්ගයේ වඩන තැන. අද මේ ප්‍රතිපදාව වඩන්න කියන්නේ මොකද්ද කියන එක. පුද්ගලයා හම් වෙනවා දැන් මෙතන ඉඳන් ඉහළ ගන්න යනවා. මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආපහු මේ හරහා මෙතෙන්ට එනකන් එන්න. ස්පර්ශය ළඟට එනකන් එන්න. ඒක එකක් ගන්න ඕනේ. එතකොට ගහනවා කියන්නේ ගහන්න කියලා. මෙතෙන්ට ගිහින් නැගින් ගන්න දැන් එතකොට මේ තමයි මාර්ගයේ ලක්ෂණය. රූපේ ඇති බවට හම්බෙනවා ඇති බවට හම්බෙන තැනක ඇත්ත පෙන්නනවා. අර උදාහරණයක් කිව්වේ සමිනාස දැන් මේක අනෙක් පැත්තට ආපස්සට ගිහිල්ලා පෙන්වන්න කියලා දැන් කේසුකෝම සූත්‍රයේ නගර හිමියට පණිවිඩය පවරලා කොහෙන්ද යන්නේ ආපගින් යන්නේ වෙන මගකින් යන්නේ නෑ දැන් මේ එන පණිවිඩය දැන් මේ කී මොකද මේ රතුපාටින් ගිහිල්ලා තියෙන්නේ ආමගින්ද මේ ගිහිල්ලා තියෙන්නේ මේ පණිවිඩය ආවේ නෙමෙයි ගියේ වෙන පැත්තකින් වෙන පැත්තට තමයි මේ පෙන්වන්නේ දැන් පුද්ගලයා ඇති බවට සත්‍යය ඇති බවට දැන් මේ වෙන පැත්තකින් පෙන්නේ ආමගෙන් ගියේ පුදුලක් නෙමෙයි තියෙන්නේ. දැන් ඊට පස්සේ පුද්ගලයා ඇති බවට වෙන මගකින් ගියපු තැනක නෑ වෙන මගකින් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ ආමගින්ම තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා මාර්ගයේ ලක්ෂණේ වඩන බව විදර්ශනාවේ ලක්ෂණය ආමග පෙන්වන බව මේක ආවේ කොහොමද කියලා ආපහු ඒක හදාගන්න මෙතන දැනගත්තට පස්සේ මනෝ විඥානයේ තුල ලෝකෝත්තරස කම්මස්ස කතත්තා භාවිතත්තා නැවත මනෝ විඥානයේ තුලට දෙන්නනවා පුද්ගලයා හදාගෙන හැබැයි හදාගත්ත පුද්ගලයේ තිබුණ ඇත්ත මේ වගේ තමයි මෙතනින් ඉක්මවා යන්නේ ස්පර්ශයේ ඉක්මව මට්ටමකට යන්නේ හේතුව මොකද්ද මේ එකක් එකක් වැය වෙලා මෙතන හදලා තියෙන්නේ නමුත් මෙතන ඇහැ වැය වෙලා රූපෙට රූපෙ වැය වෙලා ඇහැට ඇහැ වැය වෙලා රූපෙට රූපෙ වැය වෙලා ඇහැට ඊට පස්සේ මේකට යොමු වෙන විඥානය. චක්කු විඥානය මේකට මේකට යොමු වෙනවා. දැන් මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය. තුන් දෙනා එකතු වෙන නිසා ඒකට කියනවා ස්පර්ශය කියලා. තුන් දෙනාගේ එකතුව. එතකොට දැන් ඇත්තටම වැය වීම තියෙන්නේ ඇහි රූපයයි අතර ඇහැ වැය රූපෙට රූපේ වැය වෙලා ඇහැට වැය රූපිය දන්නාකම විඥානය. එතකොට ඒක නිසා හටගත් එකට කිව්ව ස්පර්ශය කියලා. දැන් ස්පර්ශ වුණේ කොහෙටද? ස්පර්ශ වුණේ මනසට. මෙතන හිත යොමු වුණාට පස්සේ ස්පර්ශ වුණ බව දැනගත්තේ කොහෙන්ද? මනසින්. එතකොට දැන් මේ ස්පර්ශය හැම වෙලාවකදීම නම් කරන්න පුළුවන්ද චක්කු සම්පස්සේ හෝ ගාන සම්පස්සේ කියලා මේ පැත්තට මෙතනින් එහාට යන්නේ නැහැ. ඇහැටෙත් නැහැ, රූපයටෙත් නැහැ, චක්කු විඥානයත් එක්ක මේ තුන් දෙනාගේ Nirodhe සාක්ෂාත් කරනවා. Nirodhe සාක්ෂාත් කරනකොට ඉතුරු නැතුවම නැති වෙන බව දකින්න කෙනා මේ ස්පර්ශය හම්බෙනවා. එතකොට දැන් ස්පර්ශයේ නොයෙක්ම වූ මට්ටමක එයාට තියෙනවා. ස්පර්ශය නොයෙක්ම කෙනාට ඇහැ හම්බෙන්නේ නැහැ කන හම්බෙන්නේ නැහැ නාසය හම්බෙන්නේ නැහැ දිව හම්බෙන්නේ නැහැ ශරීරය හම්බෙන්නේ නැහැ එතකොට මේ ඇහැ නිසා ඇහෙන් මේක නම් කරන්නේ දැන් ඇහෙන් ඕක නම් කරන්න මේ රතු පාටින් ආපු රෝම මේ පැත්තෙන් ගිය රතු පාටින් අතරින් ඇති වෙන දේ යන්නේ මේ මේ හරහා ඇහැ ඇහත් නිත්‍ය කරලා යන්නේ රූපේ පෙන්නේ කොහෙටද ඇහැට ඇහැ නිත්‍යයි ඒතකොට මේ ස්පර්ශයෙන් මොකද කියන්න වෙන්නේ ඇහැ ටිකයි චක්කු සංපස්සේ මේ වේදනාව චක්කු සංපස්සජා වේදනාව මේ චේතනාව චක්කු සංපස්සජා චේතනා මේ විඥානේ අපහු චක්කු විඥානය කියන්නේ. අපිට දැන් හැම වෙලාවකදීම මේ දැන ගැනීම මෙතන මනෝ විඥානයේ පවතින තැනක අපිට ඇහෙන් රූපේ දැනගන්න බල හැම වෙලාවකදීම හදලා දෙනවා මෙතන. දැන් මේ පැත්තට යනකොට ඇහැ ඇත්ත වෙලා ඇහි ස්පර්ශය තිබිලා ඇහි වේදනාව තිබිලා ඇහි සංඥාව තිබිලා ඇහි චේතනාව තිබිලා. ඒ කොතනදී ඇත්ත කරේ මෙතනින් පුද්ගලය ඇති බවට ඇහැ ඇති බවට ගත්ත නිසා ඒක නිසා අනාථ පින්ඩිකෝ වාද සූත්‍රයේදී අනේ පිළි සිටුමාට කිව්වා ගැහැණිය ඔබට ඇහැ ඇසුරු නොවේවා රූපය ඇසුරු නොවේවා චක්කු විඥානය ඇසුරු නොවේවා කොටිම මේ පැත්තට එන්න එපා මෙතෙන්ට ආවොත් මේ දකින්න ඇහැ ඉන්නවම තමයි මේ දකින්න රූපේ තමයි මේ පේන්නේ මේ ඇහැ රූපය නිත්‍ය වෙනවා. ඒ නිසා මේ පැත්තට එන්න එපා කියලා. මේක තමන්ගේ විශ්ය නෙමෙයි මේ කනුගේ විශ්ය. මේක මායාවේ විශ්ය. මේ ටික ඇත්ත වෙන බව. දැන් නැති දෙයක ඇති බවට නෙමෙයිද මෙතනින් ගෙනල්ලා දීලා තියෙන්නේ. නිරුද්ධ වුණ ඇහැ නිරුද්ධ වුණ රූපේ තියනවා කියලා තියෙන දේ නෙමෙයිද ගෙනල්ලා දීලා තියෙන්නේ. කොටුව ඇති බවට ගෙනල්ලා ගන්න එකට කියනවා විපල්ලාසය. අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාසය ගෙනල්ලා දුන්නා මෙතනින්. ඊට පස්සේ අනාත්ම දේ දකින්න ඉඳලා දැන් මෙතන. අපි කො මිනිස්සයත් එක්ක හිටියා කුටුවක් තිබුණා, හද්දෙක් තිබුණා දැන් අනාත්ම දේ ආත්මයි කියලා දකින ආත්මයක් ගැන ගෙනලා දුන්න ওই පල්ලාස්සෙලම සිටිය හැම වෙලාවකදීම. දැන් මේ හිත පෙරන සංඥා ටික හැම වෙලාවකදීම මෙහි ඇති බවට හම් වෙනකොටම හිත මෙතනින් පෙරලිලා මෙතනින්ම ඇති බව ගණන් දුන්නේ හැම වෙලාවකදීම. දැන් ඒක නිසා කිව්වා ආවගින්ම උත්තරේ දෙන්නන්න. මේ ධර්මතා ටික ඉදිරි නිරුද්ධ වුණ තැනක මේ ඇති වුණ දෙයට හිතලා දැනගන්න බව කුයි තිබ්බ කියලා මේකේ ඇත්ත පෙන්වන්න. මේක නුවණක්. මේක ඥාන දර්ශනයක් නුවණක් ප්‍රඥාවක්. ඒක නිසා මේකද මේකෙදි කියනවා මෙතනදි කියනවා සංඛාරය සංඛාරය කියන රැස් කරගන්න බව. මේකද කියනවා සංඛාරය රැස් කරගන්නවා කියන වචන භාවිත කරන්නේ ලෝකෝත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා කියනවා ලෝකෝත්තර කර්මයේ කළ බැවින් වැඩූ බැවින් වඩන්නේ මොකද්ද ප්‍රඥාව වඩන්නේ ප්‍රඥාව නුවණ වඩනවා කියන්නේ භාවිතයට ගන්නවා භාවිතත්තා නුවණ භාවිතත්තා භාවිත කරනවා භාවිත කරන්න තියෙන්නේ Taman ළඟ ඇති දේ. භාවිත කරන්න වෙන්නේ Taman ළඟ තියෙන දේ. උපදව ගන්න වෙන්නේ Taman ළඟ නැති දේ. උපදව ගන්න වෙන්නේ Taman ළඟ නැති දේ. භාවිත කරන්න වෙන්නේ තියෙන දේ. Taman ළඟ තියෙන දේ. ඒක ලෝකෝත්තර සම්මාස කතත්තා භාවිතත්ත දැන් ලෝකෝත්තර කර්මය Taman ළඟ තියාගන්න වෙනවා. ඒ කියන්නේ මේ නුවණ සත්‍ය ඥානයේ තුල අපි නුවණ ලබා ගත්ත මේ ධර්මතාවය වෙන්නේ කියලා රූපේ ඇතිකලක මෙබඳු ඇත්තක් කියන ඇත්ත පෙන්වනවා දැන් හැම වෙලාවකදීම. දැන් හැම වෙලාවකදීම අතරක් නැතුව රූප පෙන්වන තැනක තමන්ගේ මනසින් එහාට යන්නේ. අපි එක මොහොතක්වත් මෙතනින් එහාට ගිහිල්ලා නැහැ. මේ මනෝවිඤ්ඤාණ නැමැති ටැංකියෙන් එහාට එක බිඳුවක්වත් එක මොහොතක්වත් ගිහිල්ලා නැහැ. එක දශමයක් ගිහිල්ලා නැහැ. හැම වෙලාවකදීම සබ්බේ ධර්මා මනෝ විඥාන ධාතුයා විඤ්ඤාණ සියලුම ධර්මතාවයන් විඤ්ඤාණය වෙන්නේ මොකටද? මනසට. අපි හැම වෙලාවකදීම දැනගන්නේ අපේ මනසින් මිසක මනස මිසක වෙන දෙයක් නෙමෙයි. මේ කියන්නේ සියල්ලම මනස පිළිබඳ වූ වාක්‍ය ධාතුව නැත කියන්නේ යන දෙයක් නෙමෙයි. ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි චක්කු විඥානයගේ පැනවීමක් තියෙන්නේ. අනවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ ගැන දැනුම කියලා දෙන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙන්නගේ වැයවීම ගැන කතා කරනවා හැබැයි ඉතුරු නැතුව නිරෝධයක් පෙන්නනවා. ඇති බවට වෙනම දෙන්නේ නැහැ. නිරෝධය පෙන්නනවා හැම වෙලාවකදී. ඒක නිසා දැන්නේ නැහැ කියන හෝ ඇත කියන්නේ යන දෙයක් නෙමෙයි තියෙන්නේ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නේ යන දෙයක් නෙමෙයි. රූපෙ දෙන්නේ නැතන ඇත්ත දෙන්නවා. නෝන ලෝකුත්තරස කම්මසකසත්තා භාවිතත්තා. මෙතන තියෙන ආශයගාමී අපිට ආශයගාමී කියන්නේ රැස්වීම පිණිස පවතින අපචේගාමී අස්කිරීම පිණිස පවතින නිවන මේ වාචේගාමී අපචේගාමී රැස්කිරීමටත් නෑ අස්කිරීමටත් නෑ මෙතන රැස් කරගත්ත දෙයක් නෑ දෙයක් නැති වෙනකොට දැන් මොකද්ද තියෙන්නේ? මෙහෙන් එනවා ඉන්කම් එන අවුට් වෙන කොහොමද මෙහෙන් එනවා මෙහෙන් යන්නේ නැහැ. මෙතන පෙන්නනවා තමන්ගේම ලක්ෂණය තමන්ගේම නිරෝධය මනසේ නිරෝධය පෙන්නනවා. කෝපේ මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙන කෝපේ ධාතුව පැත්තෙන් දකින්නේ නැහැ. එතකොට ධාතුව පැත්තෙන් දකින්න කෝපේ මොකද්ද? නිරෝධය, ධාති නිරෝධය. ජාතිය නිරුද්ධයි. ජීවස් වෙනකොටම බෑද ඔබ නුවණින් ජාති නිරෝධය කරන්න මේ මොහොතේ මේ දැන් පුළුවන් ජාති නිරෝධය කරන්න. දේවල් කාරණා එකක්වත් හම්බෙන්නේ නැති බවට ජාති නිරෝධය කරන්න පුළුවන්. මොකද එකක්වත් සතර මහා ධාතු තියෙන පැත්තට ඇඟිලි දික් කරන්න යන්නේ නැහැ. ඒ ඒ තැන හටගෙන නිරුද්ධ වෙන පුද්ගල භාවයේ දකින්නවා. ඇහැ කියන තැන ඇතිවලා නිරුද්ධ වුණු පුද්ගල භාවයේ දැක්කා. මෙතන ඇතිවලා නිරුද්ධ වෙන පුද්ගල භාවයේ දැක්කා. මෙතන ඇතිවලා නිරුද්ධ වෙන පුද්ගල භාවයේ දැක්කා. රූපයේ ඇති බවට හම්බෙන එක මත පුද්ගලයෝ ඉන්නවා කියලා ඉන්න පුද්ගල භාවයේ ඉන්න පුද්ගලයෝ ඉඳින්න පුළුවන්කම කොහෙන් ගෙනද දුන්නේ? මනස හැකියාව. හැම වෙලාවකදීම රැස් කරගත්ත අතීත අන්තය අපි අසුර කරන්නේ. ඇති බවට හම්බෙන්නේ අතීතන්තය ඒ කුරුගුද අපේ ලෝකයේ තියෙනවා කියලා කොච්චර තර්ක කරන්න ගියත් විතර්ක කරත් ඇති බවට මෙනෙහි කළත් මේ මෙනෙහි කරන්න යන්නේ කොහේ තියෙන දේද? මනසේ හැකියාව තමන්ගේම මනසේ ඇති ලක්ෂණේ එළිය තියෙනවා කියන්නේ අපි තර්ක කරන්නේ. කොච්චර කිව්වත් අපිට හිතෙන්නේ නෑ රූපේ එළිය තියෙනවම තමයි කියලා. ඇස නැති කල්ලි මේ දැනුම ගෙනල්ලා දුන්නද නමුත් නෙමෙයි දීපදුනේ මේ දැන් පතිතුන ආලෝකය නිසා නෙමෙයිද මේ ඇහැ හදුනේ මෙතන මේ දැන් හැදුනේ එතකොට මේ දැන් හැදුන තැනට දැන් ආලෝකය ඉපදිලා ඇහැ ඉපදුන තැනට ඊයේ ඉඳලා තිබුණු මේකේ දකින්න පුළුවන්ද ඊයේ ඉඳලා තිබුණු මේක දකින්න බෑ මෙතෙන්ට ගැටුනේ අනාත්ම භාව තුළ ඊයේ ඉඳලා මේක එකතු කරේ දෙන්න මෙන්න මෙතන ඒක නිසා අපිට රූප නිරෝධය සාක්ෂාත් කරන්න වෙනවා අපි තුලම දැන් ඕකෙන් දකින්න හැම වෙලාවකදීම දුක්ඛ ආර්ය සත්‍ය කියපු තැන මෙන්න මෙතන. දුක්ඛ ආර්ය සත්‍ය කියපු තැන. ඇති බවට හම්බුණා. එන්නේ බාහිර මේ පුද්ගලයා තියෙනවා ඉන්නවා කියලා ඉන්න පුද්ගලයා ඉන්න බවට හම්බුණා. දුක්ඛ ආර්ය සත්‍යය. ඉන්න බවට හම්බෙන එක දුක්ඛ ආර්ය සත්‍යය කියලා කිව්වේ ඉන්නවා කියන එක අපිට දුක කියලා නෑ තාම. හැබැයි දුක නැමැති වීතිය මේ තියෙන්නේ. තාම දුක වෙලා නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය ලක්ෂණය කායික දුකයි චෛතසික දුකිනුයි පෙන්වන්නේ නැතිකම. ඒ දැනෙන්නේ දුක කායික දුකයි චෛතසික දුකයි දුක දුක්ඛ ආර්ය සත්‍ය දැනෙන්නේ නැහැ. ඒක නොදැනි දුක නැමැති බීජය තියෙනවා. කොයි මොහොතේද වතුර ටිකක් වැටෙන්නේ ඒ මොහොතට පැලවෙනවා. ඒක නිසා මේ ලෝකේ ඇති බවට හම් වෙන යම්ම ධර්මතාවයක් තියෙනවා නම් ඇති බවට හම් වෙන අන්න ඒ ධර්මතාවය හැම තැනකදීම දුක දුක නියෝජනය කරලා තියෙනවා. මනසම ඇත්ත වුණත් මනස දුක නියෝජනය කරලා තියෙනවා. ඒකයි හැම භූමියකම දුක තියෙනවා කියන දේ කියන්න වෙන්නේ. ඒක දැනගන්න නම් සෙනසුරාදා පන්තියට එන්න වෙනවා. ඒක නිසා ඔක්කොටම එන්න විදිහට වැඩේ කරන්න තේන්නේ. නෑ අපි තෝරගත්ත විෂය අනුව අපි යමක අප්‍රකරණේ සාකච්ඡා කරන ඉඳලාගත්තේ යමක අප්‍රකරණේ කතා කරනකොට අපිට සත්‍ය යමකේ තමයි අපි සාකච්ඡා කළේ පොදුවේ සෙන්සුරස චතුරාර්ය සත්‍ය ගැන දෙකක් දෙකක් හැටියට අරගෙන කරුණු පැහැදිලි කරනවා. එතකොට ඔය කාරණා ටික අපි තවත් විස්තරාත්මකව ඉදත් කතා කළා. එතකොට දැන් මම හිත මගේ මනස යන්නේ හැම වෙලාවකදීම එදා දැන් අහපු කට්ටිය ඉන්න බවටනේ එදා කියපු ටික මම දන්නවා ඒක නිසා දැන් සමහර විට ටිකක් අතහැරලා තියෙන නිසා පුළුවන් නම් මේ දේශනාව නැවත අහන්න එතකොට දැන් ඒ සත්‍ය යමකදී තව ටිකකින් කතා කරලා පේනවා ඒකෙදී ඉස්සරහට භූමිය ගැන. ඒ කියන්නේ උත්පත්ති වාරය කියන එකදී ඉස්සරහට උපදින භූමිය ගැන කතා කරලා දුක්ඛ සත්‍ය පෙන්වනවා ඒ හැම තැනකදීම පෙන්වන තැන බොහොම ගැඹුරින් ගැඹුරු මට්ටමකින් පැහැදිලි කරලා දෙනවා මොකද්ද වෙන්නේ කියන සිද්ධිය. ඒක නිසා ඒ කියන්නේ කවුරුකටත් පැහැදිලි වෙයි ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණොත්. හදිස්සියකදී හරි සම්බන්ධ වෙන්න බෑ නම් ඊළඟ දේශනාවට එන්න කලින් ඒක අහලා එන්න රෙකෝඩ් කරන එදා රෙකෝඩ් කළා රෙකෝඩ් කරපු මහත්තයට කියමු අපි ඒක ඉක්මනට YouTube එකටවත් දාන්න කියලා. එතකොට ඒ පහසුකම ලබා දෙන්න කියලා. එතකොට මේක දේශන මාලාවක් විදිහට යන්න පුළුවන්. අනිත් දවසේ ඉන්න කලින් ඒක අහලා ආවම කාටත් පහසුයි. එතකොට මේ කියන එක තේරුම් ගන්න පුළුවන් තවත් වඩා. එතකොට දැන් මේ කතා කරපු දේ තේරුණාද මේ කාරණාව තුළ යන චිත්‍රයක් ඇති වුණාද මේ ඇහැට රූපයක් වෙන තැන ඇයි අනාත්මය කියන්නේ කියන ලක්ෂණය ඇයි අනිත්‍යය කියන්නේ කියන ලක්ෂණය හැම වෙලාවකදීම ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඇති බවට හම්බෙනවා ඇති බවට හම්බෙන්නේ තමන්ගේම මනසින් මනස හැකියාව රැස් වෙන්නේ හැම වෙලාවකදීම තියෙනවා කියලා තියෙන දේ විඳින්න ඉතුරු වෙනවා ඒකෝට දැන් අනිත්‍ය නොදන්නාකම නිසා ආත්ම සංඥාව හැදෙනවා ආත්මය හැදෙනවා දැන් ආත්ම සංඥාව හැදුනට පස්සේ මොකද වෙන්නේ අනිත්‍ය දේ නැති වෙන්න පුළුවන්කම අපිට තියෙනවා පුද්ගලයා ඉන්නවා ඉන්න පුද්ගලයා අපිට නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ මොහොතට වර්ණ සකලන ආරම්භය එනකොට හිතේ තියෙන එකට දැන් එළියේ තියෙන එක ගැලපෙන්නේ නැහැ. එළියේ තියෙන සංඥාව ගැලපෙන්නේ නැහැ. අපි හිතනවා අනේ හොඳට හිටු මෙච්චර කල් හොඳට හිටපු කෙනා ලෙඩ වෙලා. දැන් මෙතන හදාගත්ත මෙතනින් රැස් කරගෙන හිටපු අම්මා කියන එක දැන් මේ ආපු සංඥාවට ගැලපෙන්නේ නැහැ මේ පැත්තෙන්. එතකොට මෙතනම උපත ගන්න දේ මොකද්ද? අම්මා ලෙඩ වෙලා දැන් අම්මගේ ලෙඩවීම විඳිනවා විඳින්නේ කොහෙද? මෙතන. ඇඟිල්ල දික් කරන්නේ මෙතන ලෙඩ වුණ නිසායි දුක් විඳින්නේ කියලා. නමුත් අම්මා හදාගත්තේ අම්මා ලෙඩවීම දුක ගෙනල්ලා දුන්නේ මෙතන. ඒකයි ජරා මරණ දුක විඳින්නේම කොහෙද? තම තමන්ගේ මනස තුල. හැම වෙලාවකදීම ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔය ඔක්කොම විඳින්නේ ඔක්කොම හදලා දෙන්නේ මෙතනදී. උතනින් පාහිර වෙන්නේ. ඇඟිල්ල දික් කරන්නේ මේ පැත්තට හින්දා රූපේ පැත්තේ දුකයි දුකයි කියලා අපි කියනවා. පුතා ලෙඩ වුණ නිසායි දුක ආවේ අම්මා ලෙඩ වුණ නිසායි දුක ආවේ කියලාම කියනවා. ඇයි අම්මා ඇත්ත වුණා අපිට අම්මා එදී ඉන්නවා කියන අපිට ඇත්තටම දුක ඇවිල්ලා තියෙන්නේ එහෙමයි කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම අම්මා ගෙනල්ලා දුන්නේ මෙතනින් කියන දේ දැක්නකොට. අම්මා ගෙනල්ලා දුන්නේ මේ සංඛාරයේ තුල මෙතනින් මේ අම්මගේ ඉපැත්ම ගෙනල්ලා දුන්නේ ඊයේ ඉඳලා හිටපුවම පොඩි කාලේ ඉඳලා ආදරෙන් රැකබලාගත්ත අම්ම ගෙනල්ලා දුන්නේ මෙතනින් දුක කෙන වෙලාවට ටිකක් නිකමට හිතලා බලන්නකෝ පුරාණ ආශ්‍රව ටිකත් එක්ක මතක් කරලා මෙච්චර කීකරුව හිටපු ළමයා නේද අකීකරු වෙලා තියෙන්නේ කියලා මෙච්චර ආදරෙන් මම සැලසුපු ළමයා නේද දැන් අකීකරු කියලා මෙච්චර හිටපු මිනිස්සයා නේද දැන් මෙහෙම වුනේ කියලා මෙච්චර හොඳට හිටපු කෙනා නේද දැන් ලෙඩ වුනේ කියලා ඒ රැස් කරගත්ත දේවල් තමන්ගේම මනස තුල නැවත නැවත උපද්ද උපද්ද හිතලා බලන්නකො පුද්ගලයා ලෙඩ වෙන්නේ දුක කොහොමද ගලාගෙන ජීවිතයට එන්නේ කියලා ජීවිතයට ගලාගෙන එන දුක නතර කරන්න බෑ ඒ දුක කොහොමවත් නතර වෙන්නේ ඒ වෙලාවෙදිම අනිත් පැත්තටත් හිතලා බලනකොට තමන්ගේම මනස තමන්ම දකින්න තමන්ගේම මනසින් මේ පුද්ගලයා උපද්දගෙන විඳින දුකත් හිතලා බලන්න. පුද්ගල භාවය කියලා තමන්ගේම මනසින් ඊයේ පොඩි කාලේ ඉඳලා හිටපු අම්මා කියන බව තමන්ම හිතින් සිහිපත් කරලා තමන්ගේම හිතේ ලක්ෂණය. පොඩි කාලේ ඉඳලා හිටපු අම්මා දැන් නෑ කියලා ඒ දුක විඳින්න යනවා. පොඩි කාලේ ඉඳලා හිටපු අම්මත් මේ මොහොතේ අම්මත් දෙකම හදලා දුන්නේ මෙතන. තමන්ගෙන් තොර අම්මා දකින්න එපා අම්මගෙන් තොර තමන් දකින්න එපා අපි මෙච්චර කල් දුක් විඳින්නේ තමන් ගැන හිතේ මිසක අනුන් ගැන හිතලා නෙමෙයි අපි දුක් විඳින්නේ තමන් ගැන හිතලා මිසක අනුන් ගැන හිතලා නෙමෙයි අපි හිතනවා අපේ අමනාප රූප කෙරෙන මේ දුක ඉන්නේ කියලා නෑ තමන්ගේම මනස නිසායි දුක ඉන්නේ ඒ තමනුයි යටි කරගන්නේ අපේ අමනාප රූප ඔක්කොම මනෝ කුබ්බලකමා ධම්ම. මනස පුරවාගෙන වෙලා. අප්‍රිය අමනාප කෙනා හදලා දුන්නේ කොහෙද? මෙහි හදාගන්න මෙහෙන් ගෙනල්ලා දෙන අප්‍රිය අමනාප ලක්ෂණය පෙන්වන්නේ කොහෙ තියෙන දෙයක් කියලාද? මෙතන තියෙන දෙයක් කියලා දැන් අප්‍රියමනාප කෙනා හම්බෙලා. දැන් කර්ම සකස් කරගන්න පුළුවන්. බනින්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්, තරහ ඇති කරගන්න පුළුවන්. දැන් කීම් කිරීම ලෝකෙ තුල පේනවා. උත්කල භාවයත් එක්ක. තමන්ගේම මනස තුල තමන් නැටි කරගන්නවා තේන වර්ණ සතහනේ පුද්ගලිය දේවල් තියෙනවා ඉන්නවා කියලා. මනස නැහැ කියනවා. ඉන්න අයට මම මේ දේ කියන්න ඕනේ කියලා හිතලා මනස නැහැ කියව හිතනකම. වචී විඤ්ඤාති රූපේ මෙතනම උපදිනවා. එතකොට එදින බලන අයට පේනවා අපිට කතා කරනවා කියලා. මම හිතනවා ඉන්න අයට කතා කරනවා කියලා. නමුත් කතා කරලා තියෙන ඇත්තටම නිරුද්ධ වුණ තැන මානසික ලක්ෂණයට නෙමෙයි ගැටියට කතා කරලා තියෙන්නේ. ඔගොල්ලෝ දැනගෙන තියෙන සද්ද රූපේ නිරුද්ධ වුණ තැනක තමන්ගේම මානසයේ ඇති කරගත්ත ධර්මතාව ටික නෙමෙයි. මානසික ධර්මතාව ටික. ඒකයි හැම වෙලාවකදීම අනාත්ම සත්‍යය කියලා අනාත්මයි අනාත්මයි කියලා චීන භාෂාව නොදන්නාකම නොදන්නාකම දිනවල දුන්නේ සිංහල භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව දන්නකම ගෙනල්ලා දුන්නේ මෙතන. අනාත්ම සත්‍ය දැනුම දැනුම හැදුවේ කොටින්ම මෙතන. අනාත්ම සත්‍ය දැනුම හැදුවේ මෙතන. ඒ දැනුම දැක්කේ මෙතන ආපු දේ විදියට. නමුත් දැනුම මෙතන හදාගත්තේ මේ ධර්මතාවය පිට නිරුද්ධ වෙච්චි තැනකමයි. මම වචනකින් බලනකොට ඒ වචනේ ඕගොල්ලන්ට ඇහිලා අහන දෙයට හිතලා හිතපු දේ දැනගෙන නෙමෙයි ඕගොල්ලෝ ඕගොල්ලෝ තුල දැනුම දැනුම හදාගෙන තියෙන්නේ. ඒ වචනේ දැනුම වෙනවා නම් අපිට හැම වෙලේම මේ වචනේ ඇහිලා තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ හැම ඔයගොල්ලෝ ඔයගොල්ලෝ මනසයි විඳින්නේ. දැනුම තම තමන්ගේ හිතේ විඳින්නේ. රූපය කියලා විඳින්නේ තම තමන් තම තමන්ගේ හිතේ. ඇති බවට ගෙනල්ලා දෙන්නේ එකම කාරණයක්වත් නැතුව මනෝවිඤ්ඤාණය හැකියාව. හැම වෙලාවකදීම පුද්ගල භාවයේ ඉපිද නිරුද්ධ වෙන තැන. චක්කුන් ලෝකයේ පිය රූපන සාත රූපන් එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති. ඇස ලෝකේ ප්‍රිය රූපයි සාත රූපයි එතන තණ්හාව උපදිනවා එතන නිවිසමානා නිවිසති එතන නිරුද්ධ වෙනවා ඒ නිරුද්ධ වෙනවා රූපේ ඇති බවට හම්බෙන ධර්මතාවයේ ගැනම සංහාව ඇති වෙනවා ඇතිවීම දෙකම නිරුද්ධ වෙනවා මේ බව ධර්ම බවක් තියෙනවා නම් ඇහි නිරෝධය සාක්ෂාත් කරනකොට දැන් සංහා කරන්න දෙයක් නැති වෙලා තියෙනෝනේ දැන් අපි කතා කරපු දර්ශනය මේ තුල අපිට තේරෙනවා දර්ශනයේ තේරෙන්න ඕනේ කියලා කිව්වා අපි කතා කරලා සමුදය සත්‍යය සමුදය සමුදය ආර්ය සත්‍යය සමුදය සත්‍ය හැදුනේ කොතනද? සමුදය සත්‍ය හැදුනේ මෙතන. සමුදය සත්‍ය නෙමෙයි සමුදය හැදුනේ මෙතන. මේ ඉන්න පුද්ගලයාට මෙයාට තමයි තණ්හා කරේ. ඉන්න මෙයාට ආස කළා. ඉන්න කෙනාට තණ්හා කළා. දැන් සමුදය හැදුනා මෙතන. සමුදය නිසා මේ ඉන්න කෙනා ලෙඩ වෙනකොට, මැරෙනකොට, දුක් වෙනකොට ඒ අනුව දුක් වෙන්න පුළුවන්කම තියෙන මෙන්න සමුදය සත්‍යය. සමුදය ආර්ය සත්‍යය මෙතන. ඒ සමුදය ආර්ය සත්‍යය. මේ පුද්ගලයා ඉන්නවා කියලා හිතන කම නිසාම ඒකම සමුදයයි. ඒ සමුදය තමයි සමුදය සත්‍ය තමයි ඒ හේතු වෙන්නේ මේ සමුදය ඇති කරන්න. තණ්හා කරන්නේ මෙයාට. මෙතන පුද්ගල භාවයත් එක්ක ඇති වෙන තණ්හාව අරමුණ ඇත්ත නොදන්නා කම නිසා ඇති වෙන තණ්හාව සමුදේ සත්‍ය හැම වෙලාවකදීම සමුදේ සත්‍ය මෙතන. දැන් මෙහෙන් තණ්හාව විතරක් නැති කරන්න හදලා ප්‍රතිපදාව හරියන්නේ නැහැ කියන්නේ ඒකයි. භාවනා කරලා ඉන්න පුද්ගලයා ගැන කොච්චර තණ්හාව නැති කරත් මෙතන එළියේ ඉන්නවා කියලා ඉන්න බවට ගෙනල්ලා දෙනවා නම් දැන් තණ්හාව නැති වෙයිද? සමුදේ නැති වෙනවා සමුදේ සත්‍ය නැති වෙන්නේ ඒක නිසා දැන් අපිට මාර්ගයක් අවශ්‍ය වෙනවා සමුදේ සත්‍යෙම නැති වෙන විදිහේ මාර්ගයක්. ඒ මාර්ගයට කිව්වේ නෑ සමුදය සත්‍ය නැති කරන්න කියලා. මොකද සමුදය සත්‍ය අද අපිට හම් වෙන්නේ නෑ. සමුදය සත්‍ය හම් වෙන්නේ නැහැ පේන්නේ අපේ සමුදය සත්‍යද. ඒක නිසා මාර්ගය මාර්ග ගොඩක් තියෙනවා නම් දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගය නැතිනම් මාර්ග සත්‍ය පැනෙව්වා. දැන් රූප භූමියක් මාර්ගයක්, අරූප භූමියක් මාර්ගයක්, කාම භූමියක් මාර්ගයක්. කුසල කර්ම මාර්ගය තියෙන්නේ අකුසල් කරන මාර්ග තියෙන්නේ මාර්ග ඔක්කොම. ඒ මාර්ග මේ පුරුකර භාවයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. අරෝහ භූමියක් මෙතනමයි. ඇයි මෙතනමයි? මෙතන හදන්නේ මනෝපරිචි ධම්මේ චුප්පජිති මනෝවිඤ්ඤාණන් කියලා ඒ හරහා ආපෝ මෙතන මානසික දේ ඇත්ත කරගෙන මෙතන හිතපු දේ ඇත්ත කරගෙන මේ හිතන දේ තියෙන පුද්ගලයා මේ ඉන්නේ. ඒතකොට හිතන පුද්ගලයා ඉඳලා රූපේ සම්බන්ධ වෙලාම නෑ මේ මුළු සිද්ධියම මනස පිළිබඳව තමන්ගේ ආත්ම භාවය ඇත්ත වෙලා. හිතනදී ඇත්ත වෙච්ච බව. අරූප භූමිය. එතකොට ඒ පුද්ගලය ඇත්ත වෙනවා. නිරෝධය දැකින අනිත් පැත්තට ආවනේ. දැන් මේ අනිත් පැත්තට යන්න ඕනේ අපි. එතකොට අපිට හැම වෙලාවකදීම දැන් අපිට සමුදය සත්‍ය පේන්න ඕනේ වෙන මෙතන හදාගත් ඇති බවට හම්බෙන දේ. ඇති බවට හම්බෙන දේ මෙතනින් දකිනකොට අපිට හැම වෙලාවකදීම ඵලය මෙහි ඇති බවට හම්බෙන්නේ ඵලයේ ලක්ෂණයේ පෙරපසු නැතුවම පෙනෙන බව. පෙරපසු නැතුවම පෙනෙන බව. සෝවාන් ඵලයේදී සකදාගාන ඵලයේදී අනාගාන ඵලයේදී සහත් ඵලයේදී පෙරපසු නැතුවම පෙනෙන බව. රූපේ ගලලා පේන රූපේ අරඹයා තියෙන දැනුම ගැන කතා කරනවා නෙමෙයි. පේන රූපේ අරඹයා තියෙන දැනුම ගැන කතා කරනවානේ. ඒ දැනුම සම්පූර්ණ අයිති කොතෙන්ටද සත්‍ය ඥානෙට. රූපේ ගැන ඔයගොල්ලන්ට දැන් මේ බණ අහලා මතක් කරගන්න පුළුවන් නම් කොයිතරම් දුරකට මේ අනාත්ම ලක්ෂණයක්ද කියන එක ඒක අයිති කොතෙන්ටද? සත්‍ය ඥානෙට දැන් ගන්නවා. අපි කතා කරා යෝනිසෝ මනසිකාරය කියන තැන ඇති කරන්න හේතු වෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ තුල ලබාගත දේ. ඊළඟට කෘත්‍ය ඥානයට යන්න තියෙන දැන් ඔගොල්ලන්ට ප්‍රායෝගිකව වඩන්න වෙන රූපේතන මේ දර්ශනය. ඵලය හැම වෙලාවකදීම රූපේ ඇති බවට හම්බුන තැනක නෙමෙයි කෙලින්ම පෙන්වන ලක්ෂණය. කෙලින්ම පෙන්වන ලක්ෂණය. කාම භූමියේ ඉඳලා මේ ඵලය ඇති කරන තැනට එනකම් පෙන්වන්න ඕන නිසායි ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්මතාව තුනක් මෙතන පෙන්වන්නේ. නොතේරුණා කමන්නේ පස්සේ දවසක තේරුම් ගැනීම වචන ටික හරි පුරුදුනාම අනඤ්ඤා තඤ්ඤාස්ථාමී ඉන්ද්‍රියයි අඤ්ඤ ඉන්ද්‍රියයි අඤ්ඤතාව ඉන්ද්‍රියයි කාම භූමියේ පෙන්නවා ලෝකෝත්තර ඉන්ද්‍රිය තුනක් සෝවාන් මාර්ගයෙන් අනාගාමී ආරයන් වහන්සේට ඇති වෙන මාර්ගයෙන් ඵලයටපත් වෙන පැති ඉන්ද්‍රිය ධර්මතාව තුන පෙන්නවා කාම භූමියේ ඒ කියන්නේ රූපේ ඇති බවට පෙන්වන කෙනාට තමයි දැන් මෙහෙන් ගිහිල්ලා අපෝ මේ රූපේ පෙන්වන කෙනා තමයි මේ ඇත්ත පෙන්වන්න උත්සාහව වෙන්නේ. එතකොට මේ රූපේ පෙන්වන තැන ඉඳලම අවිද්‍යාපච්චය සංඛාර වෙච්ච තැනක එයා මේ ඉන්ද්‍රිය ධර්මතා ටික ලෝකෝත්තර ඉන්ද්‍රියට කියනවා රූපේ පේන තැනක. පේන තැනක ඉන්ද්‍රිය ධර්මතා ටික යෙදුනට පස්සේ මොකද සාක්ෂාත් කරවන්නේ? නොපෙනෙන ඇත්ත. එයාට සාක්ෂාත් කරනවා නොපෙනෙන්නට පෙර දැනගත්තේ නැති දෙයක් මේ තුළ මේ අවබෝධ කරගත්තේ දැනගත්තේ අනන්‍ය සංඥා සාමිතිය ඥානීය ඥානතාව ඉන්ද්‍රිය තුළ නැත ඵලයේ හදලා දෙනවා මාර්ග ඵලයේ හදලා දෙනවා ඵලයේ ලක්ෂණයේ ඊළඟ මොහොතේම පෙර පසු නැතුවම ඒක ඇති වෙන බව අය දෙකක් නැහැ මේක ඇති බවට හම්බෙලා ඊට පස්සේ ඇති වෙන දෙයක් එහෙම නෙමෙයි අරමුණු වෙන්නේ මේකෙන් අපිට මේ අද තේන දර්ශනය සම්පූර්ණව කන පිට හැරිලා එකපාර පේන්නේ එළඹ සිටින බව නැති එක වෙනම කතාවක්. නමුත් ලක්ෂණය ඕකයි. එතකොට දැන් හැම වෙලාවකදීම අපිට Nirodha Nirodha සත්‍ය තුලින් හම්බෙලා තියෙනවා. මොකද්ද Nirodha Nirodha සත්‍ය තුල කියලා කිව්වේ? නිරුද්ධ කරන්න පුළුවන් මෙතන පුද්ගලයන්. සත්‍ය පුද්ගල භාවයේ ශුන්‍යයි කියලා අද Nirodhe ගොඩක් දෙනෙක් කතා කරන්නේ මෙතන. නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියලා කතා කරනවා මෙතන. ඇයි? ඉන්නා සත්පුද්ගලය ඉන්න බව තුළ සත්පුද්ගල භාවයේ ශුන්‍යයි. දැන් මේක ඇතුලේ ආවම කුගුල වෙනවද? නෑ. ඒගොල්ලෝගේ ශුන්‍යයි. එළි එළි ඉන්න මෙතන ශුන්‍යයි. අපිට ඉන්න බව තුළ තමයි සත්පුද්ගලය ශුන්‍යයි. නිසත්ව නිචීව ශුන්‍යයි. ඒ ශුන්‍යතාවය මෙතන ශුන්‍යතාවෙදී. පුද්ගලය ඉන්න ඉන්න බවේ ශුන්‍යයි දැන් ඒ හිත. දැන් ශුන්‍යතාවෙ වෙදින්නත් එයත් තියෙනවා. ලෝකෙම ශුන්‍යයි මොකක්වත් නැහැ කිය හැබැයි ශුන්‍යතාවයේ විඳින්න ඇත්ත කියලා ඒත් මෙතන. හැම වෙලාවකදීම ශුන්‍යතාවය කියලා හදලා දෙන්නේ හිස් බව කියන එක මට නෙමෙයි කියලා මේ නැවත නැවතත් කියන්නේ. මෙතන සත්පුද්ගලය පිටිද නිරුද්ධ වුණ බව තුල පවතින දෙයක් නෑ. ඒකයි ශුන්‍යයි කියන්නේ. මේක අනිත්‍ය නිසායි මේ ශුන්‍යයි කියලා කියන්නේ. නැතිනම් අනාත්ම නිසායි මේ ශුන්‍යතාවය ගැන අපි කතා කරන්නේ. මේක අනිත්‍ය අනාත්ම බව ලක්ෂණය නිසායි මේ චේතෝ විමුක්ති තුනක් පෙන්වන්නේ හැම වෙලාවකදී මේ ලක්ෂණය සාක්ෂාත් කරන බව මත හැම වෙලාවකදීම ඇති බවට ගන්න දෙයක් නැහැ කියන එක මත තමයි අපිට මේ චේතෝ විමුක්ති කියන්නේ. ඒක සම්පූර්ණ මෙතන ඇති වෙනදී. ඒ අවබෝධය නුවණක් ඒක. ප්‍රඥාවක් නැති බවට වඩලා ගත්ත දෙයක් නෙමෙයි. බලෙන් ගත්ත දෙයක් නෙමෙයි. භාවිත කරලා ඇති කරගත්ත නුවණ භාවිත කරලා ඇති කරගත්ත නුවණ ඒ නුවණින් පෙන්වන්නේ මේ පුද්ගල භාවයේම නිරෝධය එතකොට එයාට මෙතන ಜಾති නිරෝධය මේ මොහොතේ සාක්ෂාත් වෙලා ಜಾති නිරෝධය ಜಾති නැති කරන්න මැරෙනකන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද්ද ಜಾති නිරෝධය කෝපේ නොහට ගන්න බවට ගිහිල්ලා අනුත්පාදයේ නිවන එයාට කෝපේ නොහට ගන්න බවට ගිහිල්ලා කෝපේ එළියෙන් හම්බෙන්නේ නැහැ කෝපය එළියෙන් හම්බෙන්නේ නැහැ කියන එක තුල තියෙනවා කෝපෙ විඳින්න හම්බ වෙන්නේ. කෝපෙ විඳින්නත් හම්බෙන්නේ. කාර්කල් දේවල් දරවල් යාන වාහන මිනිස්සු එළියේ නැහැ. නොහට ගන්න බවට ගිහිල්ලා. නොහට ගත්ත දේ දුකේ නාද ජීවිතේට නොහට ගත්ත දේ දුකේ නැහැ. මොකද දුකේ කෙනෙක් නැති නිසා. දැන් දුක එන භූමියට පිළිටා හිටින්න තැනක් නැති කරලා මේ තියෙන්නේ. පිහිටා හිටියේ මෙතන ඉන්න ටික එළියේ තියෙනවා කියන බව මතයි දුක පිහිටා හිටියේ. දුක්ඛ සත්‍ය කියන තැන පිළිසිඳ දැකලා සමුදය සත්‍ය ප්‍රහාණය වෙලා දැන් මේකට සමුදයට පිහිටා හිටින්න දුකට පිහිටා හිටින්න තැනක් නැහැ දැන්. ඒක නිසා ජීවත් වෙනකොටම දුක නැති කරලා චලන්ත සමන්නාගත උපේක්ෂාවකටපත් වෙලා ආයතන හයේම උපේක්ෂාවයි. මොකක්ද උපේක්ෂාව? හැම වෙලාවකදීම ඇහෙන් ගන්න අරමුණ කියන තැනත් එයා දකින්න තමන්ගේම මනස උපද්ද ගන්න දේ ඉතුරු නැතු නිරෝධය සාක්ෂාත් කරන කෙනාට ඇහැට යොමු වෙන්නේ නැහැ. ඇහැට යොමු වෙන්නේ නැති නිසා එයාට ඇහැ පණවන්නේ නැහැ. අපිට එයාට ඇහැ තිබුණ වෙනකොට එයාට එතන ඇහැ ඇත්තේ නැහැ. එයා ඇහැ පරිහරණය කරන්නේ ඇහැ පරිහරණය කරන්නේ කොතනද? මේ රවුමම ගිහිල්ලා මෙතෙන් ආපු කෙනා ඇහැ පරිහරණය කරන්නේ. ඇයි? මනසේ හැකියාව එළියෙන් දකින්න කෙනයි ඇහැ පරිහරණය කළා. ඇහැ උපකාරුනේ තියෙන රූපේ දකින්න නෙමෙයිද? දකින්න. මෙතන උපකාරුනේ කොතෙන්ද? මේ මේ පරමතන. දිත්තේ දිත්ත මත දැකීම දැකීම මාත්‍රයක් විතරයි. මේ දෙක වැය වුණ වැය වෙන බව නිතරයි. රහතන් වහන්සේ ඒක නෑ කියනවනේ අවබෝධය තියෙන දිත්තේ දිත්ත මත කියන බව. ඇහැ නෑ කියලා කියන වැය කරගත්ත ඇහැ නෑ. අපිට කලින් ඉඳලා තිබුණ වැඩ කරගත්ත ඇහැ නෑ මේකේ. දිගටම තිබුණ මේ ඇහැ ඇහෙන් ගත්ත රූපත් නෑ ඇහත් නෑ. මෙතන ඇහැ නැත්තේ. එතකොට මේ ඇහැ ගැන දැනුමක් නෑ හැම වෙලාවකදීම මේක ජීවිතේට බෑ වෙලා. අපිට ජීවත් වෙනවා කියන බවට අපි ජීවත් වෙනවා කියන්නේ ඇහැට රූප පෙනෙන බවට කනට ශබ්ද ඇහෙන බවට මේ ආයතන පහේ ඇති බවට කියන අපි ආයතන හයෙන් ඇති බවට කියන ජීවත් වෙනවා කියලා. දැන් මේ තුන මේ තුන මේ මොහොතේදී මේ සිතිය තුළ මේ කුලසිය තුළ එකිනෙකට වැයවුණු බවට තියෙන මුළු පුද්ගල භාවයේම මෙච්චර අනිත් එකක්වත් නැහැ මේ මොහොත වෙනකොට. වෙන එකක්වත් නැහැ. මුළු පුද්ගලයාම එච්චරයි. එතකොට එයාට වෙන ධර්මතාවයකට දැනීමක් නැත්තේ නැහැ. ඒක එයාමයි. මේ ටික ඒත් එහෙමයි. ඒ පුද්ගල භාවය එච්චරමයි. එතෙන් එහාට දෙයක් නැහැ. තමන් කියන තැන වැය වෙලා ඉතන ඇති කරන්නේ. ඇත්තටම මෙතන තිබුණ දේ ඒකමයි. දැනගන්න බවට වැයුණු බව. හැබැයි මෙතන තිබුණ වෙනස තමයි මෙන්න මේ කුරුගොඩ වෙතන තිබුණ එක. කුරුගොඩේ ඝර්ෂණයේ තිබුණ දේ වෙනලා දෙන එක. එයා දැනගන්නවා තිබුණ දේමයි කියලා. ඒක නිසා කියනවා නව කර්ම හැම වෙලාවකදීම මේ මේ කර්මක්ෂය කියලා කියන්නේ මෙයාට රැස් කරගන්න හිතේ කුණු ගොඩක් නැහැ. ඒක නිසා මෙතනම කර්මක්ෂයයි. එනේන අරමුණ මෙතනින් එහාට මේ රවුම යවන්නේ නැහැ. එතකොට යාට ඇහැගෙන දැනුමක් තියෙන්න පුළුවන්ද? ඇහැගෙන දැනුමක් නැහැ. කනගෙන දැනුමක් නැහැ. නාසය ගැන දැනුමක් නැහැ. එතකොට මේ පැත්තෙන් ගිහිල්ලා චක්කු සංපස්සේ නැහැ, සෝත සංපස්සේ නැහැ, ගාහන සංපස්සේ නැහැ, ජීව සංපස්සේ නැහැ, කාය සංපස්සේ නැහැ, මනෝ සංපස්සේ නැහැ. එතකොට වේදනා චක්කුවේ චක්කු සංපස්සජා වේදනා නැහැ. සෝත සංපස්සජා වේදනා ඒව මොකක්වත් නැහැ. ඒ ඔක්කොම නිරුද්ධයි. ඇයි මෙතනින් මෙහෙට එන්නේ නැහැ ඇත්ත කරගන්න. ඒ ඒ තැන Nirodhe සාක්ෂාත් කරනවා. ඒ ඒ තැන Nirodhe සාක්ෂාත් කරනකොට දැන් ඉන්න සත්ත්ව පුද්ගල භාවයෙන් නිරුද්ධයි කියන එකයි ඒ ඒ පුද්ගල භාවයේ Nirodhe සාක්ෂාත් කිරීම තුළ ඇති වෙන ශුන්‍යතාවය දෙකක් නෙමෙයිද? ඒ දෙක දෙක. සම්පූර්ණම දෙකක්. අහසට පොළොව වගේ දෙකක්. සත්ත්ව පුද්ගලයෝ ඉන්න තැන කතා කරන්න හදන භාවනාවෙන් සාක්ෂාත් කරන්න හදන ශුන්‍යතාවයයි මේ පුද්ගල භාවයේ ඒ ඒතර නිරුද්ධයි කියන එක තුල ඇති කරගත්තු ශුන්්‍යතාවයයි සම්පූර්ණ දෙක. අර ශුන්්‍යතාවයේ ලෝකේ ඇති බවට හම් වෙන දේ තුල හදාගත්තු ශුන්්‍යතාවය. ඒක භාවනාවෙන් යට කරලා හදාගත්තු ශුන්්‍යතාවය. දීප්ති බැඳලා වහල ගහලා සතුට වෙන බැරි වෙන කවුරු ගහලා මේක ඇතුළට හාව සතු වෙන්නේ නැති වෙන්න හදාගත්ත නිසායි සතු නැත්තේ. හදාගත්ත නිසයි සතු නැත්තේ. මේ ටික නැත්තම් සතු වෙනවා. ඒකෙදි අපේ භූමිය හැම වෙලාවකදීම අපි මේ මෙතනදී හදාගන්නේ අන්නේ ශුන්‍යතාවය අද භාවනාවෙන් මේ හදන්න හදන ශුන්‍යතාවය. ඒ බව නැති බව ශුන්‍යතාවය ඔක්කොම මෙතන හදා යන්න හදන්නේ. ලෝකේ තියෙනවා අපි ඉපදින කණිරුත් ලෝකේ ඉන්නවා දැනුත් ලෝකේ තියෙනවා ඉස්සරහට ලෝකේ තියෙනකොට අපි නැරිලා යනවා. එච්චර නිත්‍ය ලෝකේ තියාගෙන තමයි අපි ශුන්‍යතාවයක් මේ මුළු ලෝකෙම ශුන්‍යයි කියලා කතා කරන්නේ. ලෝකෙම ශුන්‍යයි කියලා කතා කරන්නේ සම්පූර්ණ ලෝකයේ ඇති බව තුළ ඉඳලා. එතකොට මේ ශුන්‍යතාවයේ වැරදි අපිට ශුන්‍යතාවයේ පේන්න වෙන්නේ හැම වෙලාවකදීම ඒ මොහොතේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ මොහොතේ ඒක ඉතුරු නැතුව නිරුත් ඒකයි මේ ආයතන ටික අත්තරමව පරිහරණය කරනවා කියන්නේ ආත්ම භාවයන් වගේ දෙයක්. ඒ මොහොතේ ඉතුරු නැතුව නිරුත්යි. එතකොට පුද්ගලයේ නැති බව සාක්ෂාත් වෙලා එතන නිත්‍යතාවයක් නැහැ කියන එක සාක්ෂාත් වෙලා අනිත්‍ය සාක්ෂාත් වෙලා යමක් අනිත්‍ය නම් ඒ අනාත්මයි කියන දේ සාක්ෂාත් වෙනවා අනිත්‍ය අනාත්ම දේ නිත්‍ය කරගත්තු දුක වෙනවා කියන දේ සාක්ෂාත් වෙලා අපිට හැම වෙලාවකදීම දුක එන්නේ නිත්‍ය සංඥාව නිසා අනිත්‍ය නම් දුකයි කියලා අහන්නේ ඒකයි ඇයි අනිත්‍ය සංඥාව ඇති තැනක නිත්‍ය සංඥාව ඇති තැනක දුක කියලා කියන්නේ? ඊයේ ඉඳන් හොඳට ඉඳපු ළමයා අද රෙදලා තියෙන. ඊයේ ඉඳලා නිත්‍ය ළමයාට සාපේක්ෂව අද ළමයාගේ රෙදවීම දුක අපිට. නැතිනම් නිරෝගී ලෝකේ නිරෝගී පුද්ගලයන්ට සාපේක්ෂව රෝගී වීම දුක. ඒ ඒ මොහොතට ඉපිද නිරුද්ධ වෙන බව රකින්නවා නම් අපිට තමන්ගේ මනස තුළම උපදින දරුවෝ ඉපිද නිරුද්ධ වෙනකොට දරුවන් උත්පාදයට ගිහිල්ලා දරුවගේ ලෙඩවීම නිකම්මයි නැති වෙලා තියෙනවා. පිටා හිටින තැනක් නැති වෙලා. තම තමන් තුළ හදාගත්තු ලෝකෙන් තම තමන් මෙදින ප්‍රතිපදාව උපේ කියලා තියෙනවා. මෙච්චරයි ලෝකෙ වෙන කොහෙවත් නැහැ. එතකොට දැන් ශුන්‍යතාවය හෝ විශ්වය හෝ සැලසීම හෝ උදා කරගන්න හදන්නේ මෙතන නෙමෙයි. සම්පූර්ණම දේවල් ඇති බව මත පිළිතන මෙතන හදාගන්න ප්‍රතිපදාව පනෝ නැසන දෙයක්ම වැරදි. හැම ප්‍රතිපදාවක්ම මෙතන තියෙන දේ මෙහි සාක්ෂාත් කරන්න දෙන්නන හැම ප්‍රතිපදාවක්ම වැරදි. කියන දේ මත පිළිටා හිටපු ශුන්්‍යතාවය නීත්‍ය බව හැම දෙයක්ම පෙන්වනවා නම් තියෙන දේ මත පෙන්වන මේ හැම ප්‍රතිපදාවම ඒකාන්ත වශයෙන්ම වැරදි. ඇයි ආ දුක්ඛ සත්‍යෙන්නේ පෙන්වන්නේ දුක පෙන්වන්නේ. දුක්ඛ සත්‍ය මෙතන මෙතන දුක. දුක පෙන්වනවා එයා දුක ප්‍රහාණය කරන්න ඕන නිසා සමුදය දැක්ක සමුදය සත්‍ය මෙතන ඒක දැක්කේ නැහැ. සමුදය දැක්ක සමුදය මෙතන. ඉන්න පුද්ගලයාට තණ්හා කරේ. ඒක නිසා එයා ප්‍රතිපදාව හැදුවා මාර්ගය හැදුවා මාර්ග සත්‍ය යොදා ගන්න වෙන්නේ මෙතන යා මාර්ගය යෙදුවා මෙතන. නිරෝධය සාක්ෂාත් කරනවා නිරෝධ ආර්ය සත්‍ය මෙතන යෙදෙන්න ඕනේ දෙය මෙතන. යෙදෙනවා. දැන් සත්පුද්ගල භාවයේ මෙතන ශුන්‍යයි ශුන්‍ය භාවයේ විදිහින් ලෝකේ දුක නැතුව ඉන්නවා. නමුත් ජාතික්ෂය කළා නම් මෙතනින් මෙහාට එනකොට මෙයාට ජාතිය. ජාතිය තියාගෙන ජාති නිරෝධ කළා. දැන් එයාට ඔය ජාති නිරෝධය සාක්ෂාත් කරන්න එන ගොතනින්ද මරණයෙන් පස්සේ. ආයෙ උපදින්නේ නැහැ කියන එක සාක්ෂාත් කරන්න වෙන කොහෙන්ද? මරණයට පස්සේ. ජීවත් වෙලා නම් හම්බෙන්නේ නැහැ කියන එක. ජීවත් වෙනකොටම ජාති නිරෝධයේ සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ ජීවත් වෙන ජීවිතයක් නැතිවලා තියෙනවා. ජීවත් වෙන ජීවිතයක් නැතිවලා තියෙනවා. ඒ ඒ මොහොතට ඉඳ නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරලා නම් එයාට පවතින ජීවිතයක් නැතිවලා තියෙනවා. එතකොට එයාට ජාති නිරෝධය මෙතනම සාක්ෂාත් වෙලා හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පෙරේ අන්වේ කාරණාව සාක්ෂාත් කරගන්නට හැම ප්‍රතිපදාවක්ම ගැළපෙන්නේ නැත්නම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන තැනට තමයි හැම දේශනාවක්ම ඕනම සූත්‍රයක ඕනම මාර්ගයක් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවට පෙන්වනකොට ඔතෙන් පෙන්වන්න පුළුවන් මේක වැරදි නෑ මෙතනින් දුක නැති කරගන්න එක වැරදි නෑ හැබැයි ඒක ලෞකික සම්මාදිට්ඨිය තුළ දුක නැතු වෙන හදන බව පින් කරලා මෛත්‍රී භාවනාව වඩනවා නම් බුදු ගුණ වඩනවා නම් අසුභේ වඩනවා නම් මරණ සතිය වඩනවා නම් ආනාපාන සතිය වඩනවා නම් මේ ඔක්කොම තියෙන්නේ මෙතන. මේ හදන්නේ මෙතන කරන දේවල්. මේ ටික දුක නැතුව ඉන්න. මේ ඇතිදේ මත යන ටික දැන් මේ ටික මත පිළිතලා ආයහන්න එපා ප්‍රශ්න ආනාපාන සතිය නිවන් දකින්න බෑද කියලා. ඇයි ඒකේ ඔක්කොම මේ ඇති බව වතර කියපු දෙ මෙතන නුවණ. ඒ නුවණ ඇති කලේ නෑ ආනාපාන සතියෙන්. ඒ නුවණ වෙනම ඇති කරගන්න ඕන දෙයක්. ඒක ඥාන දර්ශනයක්. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. ඒ ඇත්ත තමයි දකින්න ඕනේ. ඒ ඇත්ත හදාගත්ත ඇත්ත දැකපු දර්ශනය යොදාගත්ත මානසික ලක්ෂණය උත්තර භාගය ඇත්ත කරගෙන දුක් විඳින දේ නෑ ලෝකේ. මෙතන හදාගත්ත දේ තුල ප්‍රියමනාප පුද්ගල ජීවත්ුනේ මෙතන. අප්‍රියමනාප පුද්ගල ජීවත්ුනේ මෙතන. උපේක්ෂා සහගත වෙන්න පුළුවන් රූප තිබුණේ මෙතන. එතකොට මේ පුද්ගල භාවයේ සහිත සම්පූර්ණ මුළු ලෝකෙම අපිට හම්බුනේ මෙන්න මෙතන. ඒක ඇති දෙයක් නෙමෙයි. අපේ මට්ටමට අපි හදාගත්ත දේ මේ ලෝකේ. ඇති දෙයක් නෙමෙයි. ඕක ඔක්කො කරලා පෙන්වන්න ওই කතාව කියන්න තමයි ගොඩාක් කාරණා කියන්නේ. ඇහැගෙන කියන්නේ, රූපය ගැන කියන්නේ, මේ එකක් එකක් ගැන කියන්නේ ওই කාරණාව මෙතන හදාගත්ත ටික මේ පෙන්වන්න වෙනම හදාගත්ත ටික තමයි පෙන්වන්න අවශ්‍ය නිසා. ඒක නිසා දැන් ලෝකයේ අප්‍රිය අමනාප ප්‍රිය මනාප පුද්ගලයන්ගේ කියන දුක සැප දුක ඔක්කොම සම්පූර්ණ ඇති බව තුල හදාගත්තේ. හැබැයි ඇති බව තුල කිව්වට ඇත්තටම හැදිලා තියෙන්නේ මෙතන. තමයි තමන්ගේ මනසම විඳලා තියෙන දුක් විඳිනවා කියලා මෙච්චර. ඒකයි දුක කියන දේ ඕගොල්ලෝ මෙතන තමන්ගේම මනස තුල තමන්ම හදාගත්තා කියලා කිව්වේ. දැනුම් නැතුව මෙතනින් හදාගෙන, මරණ දුක විඳින්නේ මෙතනින් හදාගෙන, ජරා දුක විඳින්නේ මෙතනින් හදාගෙන. ඇහැ ඇත්ත වුණොත් ඇහැට වැද වෙද රූප කරදර ඇස් රෝග ඔක්කොම විඳින්න පුළුවන් මොකද ඇහැ නිත්‍ය වුණ ඕගොල්ලොන්ට. කය නිත්‍ය වුණ ඕගොල්ලොන්ට කයේ තියෙන දුක් ඕන තරමක් ලෙඩ රෝග කොච්චර තියෙනද ඔක්කොම විඳින්න පුළුවන්. හැබැයි විඳින්නේ කොහෙන්ද? මනස මෙතනින් විඳින්නේ. මෙතනින් විඳින දේ දකින්නේ මේ පේන ඇඟේ තමයි අතපය තමයි විඳින්නේ. පේන අතපය හදලා දුන්නේ මෙතන. මේ රවුමෝ ගිහිල්ලා ඉන්න මෙතන පේන අතපය හදලා දුන්නේ. ඇයි මේ රවුමෝ ගිහිල්ලා ඉන්නේ අනාත්ම වර්ණ සටහනේ නෙමෙයි අතපය ගැන නිමිති හදලා දීලා තියෙන්නේ අනාත්ම වර්ණ සටහනේ. ඒ කියන්නේ ඔක්කොම මනෝ විඥානයේ තුල අතපය ඇඟ හදලා දීලා තියෙන ඔක්කොම මෙතනින් හදලා දීපු දෙයක්. ඇත්තටම දැනුනේ කය පොට්ටබ්බයක් නිසා ඇති වුණ කාය විඥාන ප්‍රත්‍යයෙන් ඒ ස්පර්ශය ගැන විතරයි. ස්පර්ශයක්ද තිබුණේ පොට්ටබ්බයක්. එච්චරම. ඒ ඇති තැනක අලි පහක හයක ඇඟක අතයි රිදෙන්නේ කියලා අත හදලා දෙන්නේ අලි පහක හයක ඇඟක අත හදලා දෙන්නේ කොතනින්ද? මේ කාරණා දෙන්න මෙතනින් අත හදලා දී අතේ දුක විඳින්නේ මෙතන. කයේ දුක විඳින්නේ මෙතන. කයට දෙලෙම සැප දුක ගැටෙනවා. ඒක නෑ කියන්නේ. මේකට වේදනාවක් එනකොට මේ කයේ කායික වේදනාව වේදනාව තමයි. දුක් වේදනාව දුකයි. සුඛ වේදනාව සැප සහගතවම දැනෙනවා. විපාක දෙකේ දැනෙන සුඛ සහගත කාය විඥානේ දුක්ඛ සහගත කාය විඥානේ. සුඛ සහගත කාය විඥානේ දුක්ඛ සහගත කාය විඥානේ ඇති තැනක මේ හිත ඇති තැනක කය ඇත කරගන්නේ. අතටයි දැනුනේ කකුලේ වේදනාව ඔළුවේ ගැක්කුම හදාගත්තේ මෙතන. ඇයි අලි පහට හයක කයයි ඔළුවයි ගෙනලා දෙන්නේ මෙතන. ඒකයි පුතඥය නොදන්න කෙනා එකම දුක තැන් දෙකක විඳිනවා කොතනින්ද? මෙතනින් විඳිනවා කාය සංපස්තයෙන් ඇති වෙන වේදනාව. මෙතන විඳිනවා ඔළුවේ ගැක්කුමයි හරි අමාරුයි. ගැක්කුම තියෙන කොහෙද? ඔළුවේ. ඔළුව තියෙන්නේ ඇඟට සාපේක්ෂව දැන් ඔළුව ඇත්ත වෙලා ඔළුවේ කැක්කුම විඳිනවා. දැන් මේ කැක්කුමත් වෙනවා කාය සංපස්යෙන් ඇති වුණ වේදනාව. වේදනාවම තමන් වෙලා තමන්ම වේදනාව වෙලා. ඒ තමන් ඉපද නිරුද්ධ වෙන බව නොදන්න නිසා ඔළුවේ කැක්කුම හදාගෙන ඔළුවේ කැක්කුම විඳිනවා. එකම වේදනාව දැන් දෙකට විඳිනවා. ඔන්න ඒ කාරණාව තමයි ඔය අවුල තමයි ජීවිතේ තියෙන්නේ. තේරුණාද මොකද මම උඩට හරි. එතකොට දැන් ඔය ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ පිළිසිඳ දකින්න කියලා හැම වෙලාවකදීම ඇත්ත ඇති හැටියට දකින්න කියලා කියන්නේ ඒ කාරණාව. ඒතකොට මාර්ගයේ තුලත් ඵලයේ තුලත් වෙන ලක්ෂණය දැක්කම මොකක්ද කියන එක? මේකයි මාර්ගයේ මේකයි ඵලය. එතකොට මාර්ගයේ ලක්ෂණය හැම වෙලාවකදීම මේ දේ පිළිසිඳ දකින්න හදන බව රූපය ඇතිතනක දකින්න. ඒකයි මම කියන්නේ දෙවෙනි කාරණා. රූපය දැක්ක දැක්කට පස්සේ තමයි මේ මෙහෙය කිරීම අරගෙන යන්නේ. හැබැයි මේ මෙනෙහි කිරීම රූපේ ඇති බවට වැය කරලා දෙන්න නෙමෙයි අරගෙන යන්නේ. නුවණක් ඇති වෙන්න ඕනේ මෙනෙහි කිරීම තුළ. ඒකයි විදර්ශනාව කියන වචන ටිකකට යන්න එපා කියන්නේ. කෙනෙක් වරුදු වෙනවා රූපයක් ඇහැට පේනකොටම මෙතන තියෙන අනාත්ම බවක් නෙමෙයි මේ වගේ රූපේ අනිත්‍ය දුකයි මේ වගේ බලන්න හොඳ නැහැ මේ රූපය අනාත්මයි. ටිකක් වඩනකොට මේක දැන් වචන ටිකක් වෙනවා. රූපේ එනකොට මේක හිතනවා. සද්ද එනකොට මේක හිතනවා. ගන්ධ එනකොටම ඒක හිතනවා. ඒ යන කොතෙන්ද ගිහිල්ලාද සම්පූර්ණම එළියට ගිහිල්ලා දැන් ద్వාරය ළඟින් තියාගන්න මේ නුවණ පෙන්වන මුරකරුවා රූපායතනේ ස්වභාවය එක තැනකින් අල්ලගන්න. ගහක් විදර්ශනා කරනවා, ගලක් විදර්ශනා කරනවා, ගෙදරක් විදර්ශනා කරනවා, දුවක් පිටක් විදර්ශනා කරනවා, අම්මතාත් විදර්ශනා කරනවා කරන ගියාම ලේන වලිගෙන් මොහොත ඉස්සරහට. නැති නැති කරන්න බෑ. ඇති දෙයම හම්බෙලා හැමදාම තියෙනවා මහා සාගරයක් දැන් හිස් කර කර යන විදර්ශනා කරන ගොඩක් තියෙනවා. ඥාන දර්ශනයක් නුවණක් දර්ශනයක් ඇති කරගන්න තේන සිද්ධාන්තය ගැන. මේ දේ ගැන. ඒක නුවණක්. ඒ නුවණින් ගොඩක් දේවල් මේ පෙන්වන්න තියෙනවා. රූපේ පෙනෙන තැන තියෙන ඇත්ත පෙන්වලා, සත්‍යය එන තැන තියෙන ඇත්ත පෙන්වලා අපිට ලෝකයක් ඇත්ත වුණාට ඇත්තටම ඇහෙන් එහාට ගිහිල්ලා නැහැ කනෙන් එහාට ගිහිල්ලා නැහැ නාසයෙන් එහාට ගිහිල්ලා නැහැ දැනට. ඇස කන නාසය දිව ශරීරය කියන ටිකෙන් එහාට දැනටත් ගිහිල්ලා නැහැ. ලෝකයක් ඇත්ත වුණාට. ඒ ටිකක් බොරුව මත පිහිටපු දෙයක්. ඒ ටිකක් බොරුව මත පිහිටියන එතනින් එහා පිහිටපු ටික ගැන අවුතින් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලෝකෙම ඇත්තයි කියලා දැනුවා. රූපේ ගැන කතා කරන්නේ මොකක් නිසාද? ඇහැ ගැන කතා කරනවා ඇහි අත්දැකීම කතා කරනවා ඇහැ ගැන කතා කරනවා අපි හිතන ඉන්න අය ගැන අපි කතා කරන්නේ බලන්න මේ කතා කරලා තියෙන මොකක්ද ඇහැ ගැන කතා කරනවා ලෝකේ ශබ්ද ගැන කතා කරනවා කතා කරලා තියෙන මොකක්ද කන ගැන කතා කරනවා අපි දැනටත් තියෙන ඔය ආයතන ටික තුනම ඒ ටිකත් බොරුව මත පිහිටපු දෙයක් එතනින් එහාටම ගිහිල්ලා බොරුවෙන් බොරුවටම ගිහිල්ලා පුද්ගල භාවය තුළ රූපත් ගැන කතා කරනවා, ශබ්ද ගැන කතා කරනවා, ගන්ධ ගැන, රස ගැන, ස්පර්ශ ගැන මේ දේවල් ගැන කතා කරනවා. දැන් අනිත් ක්‍රියාවේ හොඳ මේක. හරි, හොඳටම නේද? මේ ටිකක් බොරුවට කොට එතනින්වත් එහාට කියනවා. එතකොට අන්න ওই වගේ අනාත්ම ලක්ෂණයක් තුලයි අපිට සාක්ෂාත් කරන්න තියෙන්නේ. ඉතින් අපි ඉදිරියටත් ඒ පිළිබඳව සාකච්ඡා කරමු. මොකද ඔතන කොච්චර යහුවත් තවදුරුන්නේ ඒක නිසා තාම නොතේරුණා තාම නුවණ දෙවිලා නැති තැන තියෙනවා නුවණ අඩුපාඩුයි තාම ඒකයි මම කියන්නේ එකක් සිහිය නැහැ එකක් නුවණ අඩුපාඩුයි ඔකද මම කියන්නේ නගුල තියෙනවා ගුණ නැහැ නගුල තියෙනවා ගුණ නැහැ පඤ්ඤාමය යුග නගලා නගුල මොකක්ද ප්‍රඥාවයි කාරණේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නපුල තියෙනවා. දැන් අපි නුවණ තියෙනවා. අපි දන්නවා සිතිය. හැබැයි දැනගත්තට මොකද නැත්තේ? සිහිය. මේක යොදන්න සිහිය තියෙන්නේ. ගුණෙක් ඕනේ හා නපුල තිබ්බට බෑ. දැන් සිහිය ඕනේ. මේ ප්‍රඥාව යොදා ගන්න සිහිය නැත්තම් දර්ශනයක් විදිහට මේකත් රැස් කරගෙන. එච්චර මේක යොදා ගන්නෑ. ඒක නිසා දැන් නගුලක් තව තැනක බරක් වෙලා හිටනයි. නගුලෙන් වැඩක් ගන්න ඕනේ. නගුලෙන් හාන්න ඕනේ, හාන්න ගුණෙක් ඕනේ. ඒක නිසා ගුණෙක් හොයාගන්න නැතිනම් සිහිය තියාගන්න. සිහිය තියාගෙන දැන් ගැට ගන්න. සිහිය මේ ප්‍රඥාව ගැට ගන්න. ගැට ගන්න ගන්න නූල් කැලේ ටිකක් හොඳ ශක්තිමත්. අන්න ඒ ටිකට තමයි ඔයගොල්ලෝ භාවනාව වහන්නේ. යට ගන්න බන්ධනෙට ආනාපාන සතිය වඩන්න, බුදුගුණ වඩන්න, මරණය වඩන්න, මෛත්‍රිය අසුපේ මේ මොන දෙයක් වඩන්න. හැබැයි නූල් කැල ටිකෙන් හාන්න හදන්නේ. නගුදෙලි හාන්නේ. නූල් කැල ටික හැම වෙලාවකදීම ඕනේ උනේ නගුලට ගොනා කියලා ගැට ගන්න වෙන දෙයක් නෙමෙයි. නමුලට ගුණාශීල ගැට ගන්නයි මම කෑදෙන්නේ. භාවනාව ඕන මේ මොන ජීවිතේ හැමතැනකම යෙදෙන්න. ඒක නිසා නූල් කෑලි ටිකෙන් හාන්න කියන වැඩි වැරදිලා. නූල් කෑලි වලින් හාන්න බෑ. අන්න ඒක නිසා ජීවිතේ භාවනාව කියන දේ එකම දේ නෙමෙයි කියන්නේ ඒකයි. ඒකයි ආශ්‍රව ධර්මතා ක්ෂය කරගන්න යනකොට ආශ්‍රව ධර්මතා ක්ෂය වෙනකොට අපි මේ කතා කරන්නේ දර්ශනයෙන් ප්‍රහාණය වෙන කොටසයි. නූල් එපා කියනවා නෙවෙයි නූලුත් ඕන ඉස්සරහට. දැන් ඉස්සෙල්ලම හැදුවේ ඉස්සෙල්ලම නගුල හැදුවා. ගුණා හැටියට වැඩන්නේ ගුණාට ගුණාට කන්න දෙදී තියාගන්න වෙනවා නගුල හදරකම්. ඒක නිසා ඉස්සෙල්ලම ගුණෙක් හොයලා හරියන්නේ ඉස්සෙල්ලා නගුල හදාගත්ත සත්‍ය ඥානය තුළ මේ දර්ශනය දැනගත්තා. දැන් කෘත්‍ය ඥානය තුළ වඩන්න සීල සමාධි දෙක ඕන වෙනවා. දැන් භාවනාව සහ ප්‍රතිපදාව දෙන්න අවශ්‍ය වෙනවා. අන්න දැන් ගුණා හොයා ගන්නවා. දැන් භාවනා කරනවා ගුණාවේ කියලා ගැට ගන්න ඕන එක. මේ සිහියත් එක්ක ප්‍රඥාව යොදා ගන්න ඕනොත් එක්ක. අන්න එතනයි ප්‍රතිපදාව විද්‍යමාන වෙන්නේ. එතකොට සත්‍ය ඥානයේ මත කෘත්‍ය ඥානයේ ඒ දෙක වැය වුණ තැනට කෘතඥානය. කොහොමයි ප්‍රතිපදාවේ පිළිවෙල. එතකොට ඔන්න ඔය විදිහට අපිට පැකිලින් ওই දර්ශනය ගැන කතා කරන්න පුළුවන්. මම කිව්වා මේ පුංචි ගුහාවකින් ඇවිල්ලා ලොකු මිදුලකට වැටුනේ. දැන් ඔතන ත්‍රිපිටකයේ කොහෙන් ගත්තත් පැහැදිලි කරන්න පුළුවන් නේද? යෝනිසෝ මානසිකාරයේ පැත්තෙන් ඇවිල්ලා දැන් වැටලා තියෙන චතුරාර්ය සත්‍යයට. ඒක නිසා දැන් මේ සූත්‍රේ කොච්චර කාලයක් කරනවද කියන එක මට හිතන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨිය පෙන්වන්න පුළුවන් පැති අනුව හිතන්න පුළුවන්. දැන් ඕනනම් ආපව රූප කාණ්ඩයක් කරලා මේ සම්මාදිට්ඨිය පෙන්නලා ඔය තියෙන ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම කාරණා ටික විග්‍රහ කරලා දක්වන තැන වෙනකම් මේ සූත්‍රය දික් කරන්න පුළුවන් වෙයි. 84000ක් ධර්මස්කන්ධයම ආවරණය කරලා අවබෝධ දෙකක් වුණා. දැන් සත්‍වාසව සූත්‍රය විස්තර කරන්න පුළුවන්. ඇයි? මේ විස්තර කරන්නේ නිවන. මේ විස්තර කරන්නේ නිවන. 84000ක් ධර්මස්කන්ධය තුලම දෙන්නේ දැන් කොච්චර කාලයක් යනකම් විස්තර කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ තේරෙනවද? ඒක නිසා මේ ධිට්ඨාශ්‍රවයෙන් දුරු කරගත යුතු ආශ්‍රව ටික ගැන කියන ටික මේක සූත්‍රයට සම්බන්ධ කරේ නෑ තාම. එනවා ගොඩක් වෙලා ගිහිල්ලා අපි ඊළඟ දවසේ සූත්‍රයට සම්බන්ධ කරගමු කොතනින්ද ඔබ දැන් අපි කතා කරගෙන ආපු තැනට ගැලපෙන්නේ අපි ඕක ගැන පැහැදිලි කරගන්න නෙමෙයි නූපන්නාශ්‍රව නූපදින්න උපන්නාශ්‍රව දුරු කරන විදිහක් ගැන කතා කරන්නේ ඒක තමයි මේක දකින්න ඕන කියලා කිව්වේ. එතකොට ඒ ටික අපි ඊළඟ දවසේදී කතා කරමු. හොඳයි හැම කෙනෙක්ම කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට යෝනිසෝ මනසිකාරයන් පවත්ලා වටිනා කුසලයක් හැම කෙනෙක්ම සිද්ධ කරගත් අවස්ථාව මේ කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අනුමෙන් මේ සීල කුසල ධර්මය අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ප්‍රථමාචාර්ය ඉස්සරහේ මා කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට ඒ වගේම අවසරයි මා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වගේම මේ දිනතුන්ට හැමදාම කල්යාණ මිත්‍රයෙක් වෙන අපිට ගුරු වේ කුදී හැමදේම ලබා දෙන අවසරයි අපේ නායක මහින්ද පානන් වහන්සේ අවසරයි අපේ උට සංඝහනන්ද නායක මහින්ද පානන් වහන්සේට ස්වාමීන් වහන්සේලා තුන් දිනකට මේ සීල කුසල ශක්තිය අනුමෝදන් කරනවා මේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා සාමිනහසලට ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් නිත්වා කියලා සාකච්ඡා ඒ වගේම ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේනම් මේ ස්ථාන ආදී කුලිට මේ පින්නතුන් ඉෂ්ඨකාරකයේ සීල දෙවියන් මේකින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට උතුම් නිවන සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියනවා.